පෙරවන් සරණයි සියලු දෙනාටම අද 2016 ජූනි මාසයේ 11 වෙනි සෙනසුරාදා සුපුරුදු පරිදි අපි විසින් පවත්වන ලබන අභිධර්ම සාකච්ඡාවේ තවත් සාකච්ඡාවක් අද ආරම්භ වෙන්න යන්නේ. අද මම හිතන්නේ අද අපිට අද අපිට නියමිතව තියෙන වස්තු සංග්‍රහය කියලා එක සාකච්ඡාවට භාජනය කරන්න. මීට ප්‍රථම කරපු සාකච්ඡාවල තිබිච්ච යම්කිසි අවේදතා මකාරවන්න ජයත මහත්තයත් මමත් එකතුලා යම්කිසි සටහනක් කරා. ඒක වගුවක්. ඒක මම හිතන්නේ ඉදිරි දින කීපය තුළදී ඔයාලට ලැබෙන සලස්වන්න පුළුවන්. ඒක නිසා ඒ ඉතිපිච්ච අමාරුකම් මම හිතන්නේ බොහෝ දුරට අඩු වෙයි. නැවතත් ඒ පිළිබඳ උනන්දු ඇති වෙයි. මම හිතන්නේ වගේ දැක්කම ලේසියෙන් මතකේ තියාගන්න පුළුවන් විදිහට නැත්නම් මතකේ නොතියාගෙන උනත් අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය තැන් බලා ගන්න පුළුවන් විදිහට අපි ඒක සකස් කරලා තියෙන්නේ. හොඳයි. එහෙමනම් මම ඉතාමත් ගෞරවයෙන් අපිට ආරාධනා කරනවා අපි වෙනුවෙන් මහත් කරුණාවෙන් හැමදාම සුපුරුදු පරිදි අපි වෙනුවෙන් මේ කරුණාවෙන් සම්බන්ධ වෙලා සෑම සෙනසුරාදා දිනයකම ඔහුගේ වැඩ කටයුතු ගැනත් නොතකා බොහෝ අධ්‍යයන වලින් පසුව ඉතාලිවර්දි ලෙස හැකි උපරිම කාර්යයක් අපිට කරන තුමාට අද ධර්ම අදට නියමිත ධර්ම සාකච්ඡා ආරම්භ කරන ලෙස හොඳයි ජයත් මහත්මයා ඔබ තුමාට තේරුම් ගන්නයි. නැයි තේරුම් ගන්නයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි හැම දිනකටම තිරුවන් සරණයි අපි අදත් සුපුරුදු පරිදි අභිධර්ම පාඩම කටයි යොමු වෙන්න උත්සාහ කරන්නේ පසුගිය සතියේ අපි අවසන් කළේ ආරම්මන සංග්‍රහය ආරම්මන සංග්‍රහය කියන්නේ ඒ ආරම්මණයන්ගේ ભેදයෙන් කොහොමද සිත්වල යෙදෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ සිත්වල යෙදෙන්නේ කොයි කොයි අරමුණුද කියන එක තමයි අපි ඒකෙදි කතා කළේ. ඉතින් එතකොට අපි අවසාන වශයෙන්ම මම කැමති ඒ පිළිබඳව සාරාංශයක් ඉදිරිපත් කරන්න. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන මොනවද මේ අරමුණු කියලා. ඒ අරමුණු තමයි කාමාවචර අරමුණු ඊළඟට මහග්ගත අරමුණු ප්‍රඥප්ති අරමුණු නිවන් ලෝකෝත්තර ධර්ම අරමුණු කියන ඒවා ගැන තමයි අපි බැලුවේ. අපි කිව්වා ආරම්මන රූප ආරම්මන සද්ද ආරම්මන ගන්ධ ආරම්මන රස ආරම්මන පොට්ටාප්ප ආරම්මන ධම්මා ආරම්මන කියන ටික. ඒ ධම්මා ආරම්මන ටික තමයි අපි විශේෂයෙන් සඳහන් කරගත්තේ අර ප්‍රසාද රූප සුකුම රූප චිත්ත චෛතසික නිර්වාණ ප්‍රඥප්ති කියන ආකාරයෙන් අපි බෙදලා ගත්තේ. එතෙන්දී අපි අවසානයේ සාරාංශයක් වශයෙන් ගත්තාම අප කිව්වා නියත වශයෙන්ම කාමාවචර ධර්ම පමණක් අරමුණු කරන සිත් 25ක් තියෙනවායි කියලා. ඒ කියන්නේ දැන් මේ සිත් 25න් අරමුණු කරන්න පුළුවන් කාමාවචර ධර්ම පමණක්මයි. ඒ කාමාවචර ධර්ම අරමුණු කරන්නේ මෙන්න මේ කියන සිත් 25යි. මොනවද මේ සිත් 25? අපි කිව්ව මේ ද්විපංච විඥාන කියලා. ඒ කියන්නේ අපි දන්නවා හේතුක විපාක සිත් 10ක් තියෙනවා. චක්කු සෝත ගාන ජීවහා කාය ආදී වශයෙන් ඒ අහේතුක කුසල විපාක අකුසල විපාක කියන 10යි මනෝ ධාතුව මනෝ ධාතුව කියලා අපි කිව්වා මතක ඇති පංචද්වාර ආවර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකටයි අපි මනෝ ධාතුව කියලා කිව්වා ඒ තුනයි ඊළඟට උපේක්ෂා සාගත සම්තිරණ සිත් දෙකයි සෝමනස්ස සාගත සම්තිරණ සිතයි මහා කුසල විපාක සිත් 7යි හසිතුත්පාද සිතයි කියන මේ 25න් අරමුණු කරන්න පුළුවන් කාම ධර්ම පමණක්මයි. කාමාවචර ධර්ම පමණක්මයි. ඊට අමතරව දෙයක්. ඒ කියන්නේ මහග්ගත ලෝකෝත්තර ප්‍රඥප්ති කියන අරමුණු මේ සිත් වලින් ගන්න බෑ. ඒවට හැකියාවක් නැහැ. මේ මහග්ගත ධර්ම ගැන හිතන්න. ඒ ධානා සිත් ගැන ඒ දීපාංච විඥාන වලින් මනෝ ධාතුවෙන් එහෙම කරන්න බෑ. දිපංච විඥාන වලින් උදාහරණයක් ඇටියට ගන්න පුළුවන් දැන් චක්කු විඥාණයෙන් ගන්න පුළුවන් වර්ණ රූපේ පමණක්මයි. සෝත විඥානයේ ශබ්දයේ පමණක්මයි. මේ විදිහට ගත්තාම ඒ වගේම බෑ ওই මහග්ගත සිත් ඒ වගේම ඒකේ තියෙන චෛතසික ඊට පස්සේ ලෝකෝත්තර ධර්ම ඒවා අරමුණු කරන්න බැරි හින්දා අපි කියනවා මේ නියත වශයෙන්ම කාමාවචර ධර්ම පමණක්ම අරමුණු කරන සිත් තමයි ඔය කිව්ව 25. ඒකේ තව එකක් ගත්තොත් දැන් හසිතුත්පාද සිත ගත්තොත් අපි දන්නා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කර අවස්ථාවවලදී මේ කාමාවචර භූමියේ තියෙන කඩිරලක් දැකලා ඒ වගේම ඊවියක් දැකලා වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්වයක් දැකලා තමයි ඒ විදිහට කරේ. එතකොට හසිතුත්පාද සිතත් මේ කාමාවචර නියත කාමාවචර ධර්මයක් වෙනවා. ධර්මය අරමුණු කරන සිතක් වෙනවා. ඊට පස්සේ නියත මහග්ගත ධර්ම පමණක් අරමුණු කරන සිත් අපි හයක් කිව්වා. මේ සිත් වලින් කාමාවචර ධර්මත් බෑ ලෝකෝත්තර ධර්මත් බෑ කිසිම ප්‍රඥාප්තියක් අරමුණු කරන්නත් බෑ. මේකින් කරන්න පුළුවන්නේ මහග්ගත ධර්ම පමණයි අරමුණු කරන්නේ. අපි ඒකට උදාහරණ හැටියට කිව්වේ විඥානංචායතන සිතින් අරමුණු කරන්නේ ආකාසානංචායතන සිත තමයි අරමුණු කරන්නේ. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතන සිතෙන් කරන්නේ ආකින්චඤ්ඤායතන සිත තමයි අරමුණු කරන්නේ. ඒ ආකාරයෙන් ගත්තම මහග්ගත ධර්ම පමණයි මේ සිත් වලින් අරමුණු කරන්න පුළුවන්. ඊළඟට නීත ප්‍රඥප්ති ධර්ම අරමුණු කරන සිත් 21ක් කියලා කිව්වා. මේ සිත් වලින් බෑ කාමාවචරවත්, ලෝකෝත්තරවත්, මහග්ගතවත් කියන ධර්ම අරමුණු කරන්න මේකෙන් කරන්න පුළුවන් ප්‍රඥප්ති ධර්ම විතරයි. එතනදී අපි රූපාවචර සිත් 15 ගැන කතා කරා. අපි දන්නවා රූපාවචර සිත් වලට අරමුණු වෙන්නේ ප්‍රඥප්තිමයි කියලා. අපි කිව්වා අර දස කසින දස අසුබ එතකොට මෛත්‍රී භාවනා ඒ කියන්නේ සත්පුද්ගල ප්‍රඥාප්තියෙන් යුක්තව අරමුණු කරන දේවල් තමයි ඒ රූපාවචර සිත් 15ට අරමුණු වෙන්නේ. ඒ වගේම ආකාසානංචායතන සිත් තුන ගත්තා ඒකට අරමුණු වෙන්නේ ආකාශය කියන ප්‍රඥාප්තිය. ඊළඟට ආකින්චඤ්ඤායතන සිත් තුنين අරමුණු වෙන්නේ කිසිවක් නැත කියන ප්‍රඥාප්තිය තමයි ඒකෙන් අරමුණු කරන්නේ. ඒකට කියනවා අභාව ප්‍රඥප්තිය කියලා. ඒ වගේම ඊට පස්සේ අපි කතා කළා නිවන අරමුණු කරන සිත් අටක් ගැන. මේකෙන් අරමුණු කරන්නේ නිවන පමණක්මයි මොකද ලෝකෝත්තර සිත් අට. ඒ කියන්නේ අපි දන්නවා සෝතාපන්න මග්ගචිත්තේ ඵලචිත්තේ, සකදාගාමි මග්ගචිත්ත ඵලචිත්ත, අනාගාමි මග්ගචිත්ත ඵලචිත්ත, අරහත් මග්ගචිත්ත ඵලචිත්ත කියන අටෙන් අරමුණු කරන්නේ නිවන පමණක්මයි කියලා. ඊළඟට තියෙනවා ඔන්න අනියත අරමුණු තියෙන සිත්. මේ සිත් වලින් නිය අර ඉස්සල්ලා කිව්වේ නියත නියත කාමාවචර කිව්වා නියත මහග්ගත නියත ප්‍රඥාප්ති නියත වශයෙන්ම නිවන අරමුණු කරනවා කියලා. නමුත් දැන් මෙතනදී කතා කරන්නේ අනියත අරමුණු ඇති වෙන සිත්. ඒ කියන්නේ මේ සිත් වලින් නොයෙකුත් අරමුණු ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලෝකෝත්තර ධර්ම හැර ඉතිරි සියලුම ධර්ම අරමුණු කරන සිත් 20ක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේකට පුළුවන් ලෞකික ධර්ම තේරම අරමුණු කරන්න. ඒ කියන්නේ සිත් 81ක් පුළුවන්. අපි දන්නා සිත් 89න් ලෝකෝත්තර සිත් 89 තියෙන සිත් 81යි. ඒ සිත් 81ම අරමුණු කරන්න පුළුවන්. චෛතසික 52ම අරමුණු කරන්න පුළුවන්. රූප 28 අරමුණු කරන්න පුළුවන්. මොනවද ඒ සිත්? කාමාවචර අකුසල් සිත් 12. ඥාන විප්‍රයුක්ත කාමාවචර ජවන් සිත් 8 කියන මේ 20න් මේ ලෝකෝත්තර ධර්ම හැර ඉතින් සියල්ලක්ම අරමුණු කරන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ අනිත් එක තමයි අරහත් මාර්ගය හා ඵලය හැර ඉතින් සියල්ල අරමුණු කරන සිත්. අරහත් මාර්ගය හා ඵලය හැර ඉතින් සියල්ල අරමුණු කරන සිත් කිව්ව පහක් තියෙනවා කියලා ඒ තමයි ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් හතරයි අභිඥා භාවයට පැමිණි රූපාවචර පංචම ධානය සිතයි කියන පහෙන් පුළුවන් අරහත් මාර්ගය හා ඵලය කියන සිත් දෙක අරනම සිත් 87ක් අරමුණු කරන්න පුළුවන්. චෛතසික 52ක් අරමුණු කරනවා. රූප 28ක් කියන එක අරමුණු කරන්න පුළුවන් කියලා. ඊළඟට සියල්ල අරමුණු කරන සිත් 6ක් ගැන අපි කතා කරා. මෙතනදී සියල්ලම අරමුණු වෙනවා. ඒ කියන්නේ සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, ප්‍රඥාප්ති ඒ සේරම අරමුණු වෙන ඒවා තමයි ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4යි රහතන් වහන්සේට ඇති වෙන ඊළඟට අභිඥාභාවයට පැමිණි රූපාවචර පංචමඥාන ක්‍රියාසිත. ඒකත් රහතන් වහන්සේගේ සිතක්. ඊළඟට තියෙනවා මනෝද්වාරා වර්ජන සිත. ඒක අපිටත් ඇති වෙන සිතක්. මනෝද්වාරා වර්ජන සිත කියන ticket සියල්ලම අරමුණු කරන සිත් හැටියට සඳහන් කරලා තියෙනවා. එතකොට ඕක තමයි සාරාංශයක් වශයෙන් අපි කතා කළේ අද අපේ මාතෘකාව වෙලා තියෙන වස්තු සංග්‍රහය. මේක තරමක් ඇත්තටම තේරුම් ගැනීමට පහසුයි මොකද අපි විවිධ තැන්වලදී සූත්‍ර දේශනාවලදී පවා හුඟක් කරුණු කතා කරලා තියෙනවා වෙන්න පුළුවන් මෙතනදී කරන්නේ මේ වස්තුන්ගේ වශයෙන් චිත්තචෛතසිකයන් බෙදා දැක්වීම තමයි මේ වස්තු සංග්‍රහය කියලා කියන වස්තු කියලා කියනවා නැත්නම් වස්තු කියලා කියනවා වස්තු කියලා කියන්නේ මේ චිත්තචෛතසිකයන්ගේ ඉපදීමට උපකාර වන ස්ථානය කියන අදහසින් තමයි වස්තු කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කලින් කතා කරා මතක ඇති ద్వාර කියලා. ඒ ద్వාර වලදීත් අපි කතා කරා සිත් ඇතිවන ස්ථාන නැත්නම් සිත් උපදින්න උදව් කරන නැත්නම් හේතු වෙන ස්ථාන කියලා. චක්කු ద్వාර, සෝත ద్వාර ආදී වශයෙන්. ඉතින් ඒවට බොහෝම සමීපව යන මාතෘකාවක් නිසා මේක සමහර කොටස් තේරුම් ගන්න පහසු වෙනවා. මේ වස්තු කියනකොට වස්තු කියන එකට කාරණා හයක් ඇතුළත් වෙනවා. ඒ තමයි චක්කු වස්තුව මම වස්තු කියලා කියන වස්තු කියලා කියන ඒ කොයික කිව්වත් එකම දේ අදහස් කරන්නේ. ඒතකොට චක්කු වස්තුව, සෝත වස්තුව, ගාන වස්තුව, જીවහා වස්තුව, කාය වස්තුව, හදේ වස්තුව කියලා මේක කාරණා හයක් වෙනවා. තව දෑරුම් වෙනවා. දැන් මෙතෙන්දී අපිට අලුතෙන් වචනයක් හම්බුනේ මේ හදේ වස්තුව කියන එක. හැබැයි මෙතනදී මේ හදේ වස්තුව කිව්වට අපි එදිනදා කතා කරන හෘදේ වස්තුව නම් නෙවෙයි මේ. අපි බලමු මොනවද මේ කියන්නේ කියලා. දැන් රූප දැකීමේ සිත කියන එකට තමයි අපි කිව්වේ චක්කු විඥානය කියලා. මේ රූප දැකීමේ සිත ඇතිවන්නා වූ නැත්නම් ඇතිවන්නට උපකාරී වන අපි තව විදිහකට කියනවා නිස්සය කියලා. නිස්සය කියලා කියන්නේ භූමිය කියන තේරුම. නිස්සය වෙනවා කියන්නේ භූමිය වෙනවා කියන්නේ. එතකොට මේ ඇස කියන එක නැත්නම් චක්කුව කියන එක සිතක් රූප දැකීමේ සිත ඇතිවෙන්න නිස්සය වෙනවා නැත්නම් භූමිය වෙනවා. අන්න ඒ අර්ථයෙන් අපි කියනවා මේකට චක්කු වස්තුව කියලා. ඊළඟට අපිට කියන සෝත වස්තුව කියලා කියන්නේ එතකොට ඇසීමේ සිත. එහෙමත් නැත්නම් අපි කියන සෝත විඥානය. මේ සෝත වස්තුව නිස්සය කරගෙන එහෙම නැත්නම් සෝත වස්තුව භූමිය කරගෙන තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ වෙන එකක් කියනවා විදිහට කියනවා නම් අපිට මතකද අපි චක්කු චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියලා කිව්වා. එතකොට මේ ඔක්කොම කියන්නේ එකම දෙයක. චක්කු ප්‍රසාදය කියන්නේ චක්කු ద్వාරය ඊට පස්සේ චක්කු වස්තුව කියලා කියන්නේ ওই තුනම එකම දෙයකට තමයි කියන්නේ. නමුත් මේ කියන තැන්වලදී දැන් මේ මේවා සංග්‍රහ කරනකොට තමයි මේ එක එක නම් වලින් සංග්‍රහ කරන්නේ ඊට හේතු වෙන්නේ මේ හදේ කියන කොටස අපි කතා කරනකොට මේ හයෙන් අවසාන එක චක්කු වස්තු සෝත වස්තු ගිහිල්ලා අන්තිමට හදේ වස්තු කියලා තියෙනවානේ. ඒ හදේ වස්තු කියන එකට අපිට ප්‍රසාදේ කියලා කියන්න කියන්නේ නැහැ. අපි ඒක නිසා මේ කොම වස්තු වශයෙන් හඳුන්වනවා. එතකොට ගාන වස්තුව කියලා කියන්නේ ගඳ සුවඳ දැනගැනීමේත ඇතිවන සිත නිශ්චය කරගෙන තියෙන ස්ථානය. නැත්තම් භූමිය කරගෙන තියෙන ස්ථානය තමයි ගාන වස්තුව කියන්නේ. જીවහා වස්තුව කියන්නේ රස දැනගැනීමේ සිත ඇතිවන්නා වූ ස්ථානය තමයි જીවහා වස්තුව කියන්නේ. කාය වස්තුව කියන්නේ කාය විඥානය සිත ඇතිවන්නා වූ ස්ථානය තමයි කාය වස්තුව කියන්නේ. එතකොට තාම අපි කතා කරේ නැහැ හදේ වස්තුව කියන්නේ මොකක්ද කියලා. දැන් ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු. එතකොට මේ හදේ වස්තුව කියලා කියන්නේ අපි දන්නවා දැන් චක්කු චක්කු ద్వාරය එහෙමත් නැත්නම් චක්කු වස්තුව උපයෝගී කරගෙන නැත්නම් භූමිය කරගෙන ඇති වෙන්නේ සිත් දෙකයි. මොනවද? චක්කු විඥාන සිත් දෙක. අහේතුක කොටසේන උපේක්ෂා සහගත චක්කු විඥානේ එකක් තියෙනවා විපාක සිතක් කුසල පැත්තට ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත අරමුණු අපිට පේනකොට ඒක සිද්ධ වෙන්නේ ඉෂ්ඨයි කාන්තා නම් ඒක කුසල විපාකයක් කුසල විපාක අහේතුක කුසල විපාක සිතක් තියෙනවා උපේක්ෂා සහගත චක්කු විඥානය කියලා. ඒ වගේම අහේතුක අකුසල විපාක සිතක් තියෙනවා උපේක්ෂා සහගත චක්කු විඥානය කියලා. එතකොට අපිට අර අනිෂ්ඨ අරමුණු අකාන්ත අනිෂ්ඨ අරමුණු අපිට දකින්න හම් වෙනකොට ඒ ඉපදෙන්නේ විපාක සිත් තමයි උපේක්ෂා සහගත චක්කු විඥානයේ ඒ අකුසල් පැත්තේ තියෙන විපාක සිත. ඔන්න ඔය වගේ ඒ ටික ඇරෙනකොට ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ටිකට තමයි අපි අර ද්විපංච විඥාන කියලා ඒ විදිහට වෙන් කරගත්තේ විඥාන 10ක් ඇති වෙනවා. එකක් කුසල විපාක විදිහටත් අනිත් ඒවා කුසල විපාක විදිහට පහ පහ ඇති වෙන එකට අපි තමයි කිව්වේ ඒ ටික තමයි අපි කිව්වේ විපංච විඥාන කියලා. දැන් ඕකෙන් තොර වෙච්ච සිත් තියෙනවනේ ගොඩක්. ඒ සිත් අනිකුත් සිත් හැම එකක්ම ඇති වෙන්නේ මෙන්න මේ හදේ රූපය කියන එක නැත්නම් හදේ වස්තුව කියන එක උපයෝගී කරගෙන. දැන් අපි අපි හිතමුකෝ දැන් ගර්භාෂයක ප්‍රතිසන්දියක් ලබනවායි කියලා කවුරු හරි අපි මනුස්ස ජීවිතයක් ගත්තොත් එතනදී අපි අහලා තියෙනවා මේක ඉස්සරහදීත් අපි කතා කරයි. එතන ඇති වෙනවයි කියලා දශක කලාප තුනක්. ප්‍රතිසන්දි සිතත් එක්කම ඇති වෙනවා දශක කලාප තුනක්. ඒකට අපි කියනවා කාය දශක, වස්තු දශක, භාව දශක කියලා. ඒ කියන්නේ ඒ ඇති වෙනකොටම මේ වස්තු කියලා කියන ටික එතන තමයි කියන්නේ මේ හදේ වස්තු කියන එක. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලබන අවස්ථාවෙම පෙරපසු නොවි ඒ රූප කොටස් ටිකක් ඇති වෙනවා. ඒ තමයි කාය දශකය කියන්නේ මේ අපේ අර කාය විඥාණය දැනෙන්න අපි ওই කාය වස්තු කියලා කිව්වේ. නැත්නම් කාය ප්‍රසාදය කිව්වේ. ඒ රූප කලාප ටික ඇති වෙනවා. ඊළඟට භාව දශක කියලා කිව්වේ ඒ ස්ත්‍රීද පුරුෂද කියන විදිහට ඒ ભેදයෙන් යුක්තව කලාප ටිකක් ඇති වෙනවා. රූප කලාප ටිකක් ඇති වෙනවා. ඒකෙන් තමයි තීරණය වෙන්නේ මෙයා පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියන එක. ඒ ඉපද ඒ කියන්නේ ප්‍රතිසන්දි ගන්න මොහොතේම ගන්න ෂණයේම ඒ සිතත් එක්කම කර්මයෙන් ඉපදෙන රූප කොටස් ටික ගැන මේ කියන්නේ. ඊළඟ දශකයේ තමයි මේ වත්තු දශකය කියන දශකය. ඔය වස්තු දශකයම නිශ්චය කරගෙන එහෙමත් නැත්නම් වස්තු දශකයේම පාදක කරගෙන තමයි වස්තු රූපේම පාදක කරගෙන තමයි ප්‍රතිසන්දි සිතත් පහළ වෙන්නේ. ඒ කියන්නේ පෙරපසු නොවි කියන්නේ ඒකයි. එතකොට සියලුම සිත් අර චක්කු සෝත ගාන ජීවහා කාය කියන විඥාන වලට අමතරව ඇතිවන සෑම සිතක්ම ඇති වෙන්න ඔය හදේ වස්තුව කියන එක ආශ්‍රය කරගෙන නිශ්චය කරගෙන. ඒ විදිහට තමයි අපි හදේ වස්තුව කියන එක දැනගන්න එතකොට අපි බැලුවොත් දැන් කාම ලෝකය. කාම ලෝකය කියන්නේ අපි හිතමු දැන් සර්ව සම්පූර්ණ අංගයන්ගෙන් යුක්තව. ඒ කියන්නේ ඇස කන දිව නාසය ඇස කන දිව නාසය කය කියන ඒ පහ ඇතුව කෙනෙක් ප්‍රතිසන්දිය ලැබුවෝ ඒ කියන්නේ ඒ ඒ හැකියාවත් ඇතුව එතකොට ඉන්ද්‍රිය හයක් සම්පූර්ණයෙන්ම තියෙනවා. එතකොට එයාට මේ වස්තු හයම ලැබෙනවා. දැන් කෙනෙක්ට අපි හිතමුකෝ මොකක් හරි හේතුවක් නිසා ඇස් පේන්නේ නැතුව ඉපදුනා නම් එහෙමත් නැත්නම් මගේ යම් කිසි අවස්ථාවක ඇස් නොපෙනී ගියා නම් එතකොට මේ චක්කු වස්තුව කියන එක නැත්නම් චක්කු ප්‍රසාදය කියන එක නැති වෙනවා. එහෙම අවස්ථාවක ඇරෙන්න සම්පූර්ණ අංග සම්පූර්ණ ඉන්ද්‍රිය සම්පූර්ණ සත්‍යයන්ට මේ හයම ඇති වෙනවා. මොනවද මේ හය? චක්කු, වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීව වස්තු, කාය වස්තු, හදේ වස්තු කියන හයම ඇති වෙනවා. ඊට පස්සේ දැන් අපි ඔය කතා කරේ කාම ලෝකය ගැන. මේ එතකොට මේ කාම ලෝකයේ වස්තු වලින් මොකද්ද කරන්නේ? චක්කු වස්තුව උපයෝගී වෙන්නේ අපේ දේවල් දකින්න. ගාන සෝත වස්තුව අහන්න. ගාන වස්තුව ගන්ධ සුවඳ දැනගන්න. જીවහාවත්ව රස දැනගන්න. කායවත්ව ස්පර්ශය දැනගන්න. ස්පර්ශය දැනගන්නවා කියලා අපි දැනගන්නේ මොනවද? අපි දැනගන්නේ අරමුණු තුනයි. මම මේ නැවත මතක් කිරීමක් හැටියට කරන්නේ. එතෙන්දී අපි දන්නවා පඨවි කියන එක දැනගන්නවා. තේජෝ කියන එක දැනගන්නවා. වායෝ කියන එක දැනගන්නවා. අපිට ආපෝ දැනගන්න බෑ කියලා මතකයි නේද? අපි කලින් කතා කරා ආපෝ කියන එක මනසටමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද කියන මන ආයතන පරියාපන්න අරමුණක් නැත්නම් මන ආයතනයේට අහුවෙන අරමුණක්. එතකොට දැන් ඔන්න ওই ටික කාම ලෝකයේ පහළ වෙනවා ඒ වස්තු 6. ඊළඟට අපි රූප ලෝකය ගැන බලුවොත් රූප ලෝකය කියලා කියන්නේ ඒකේ ගොඩාක් රූප තියෙන හින්දා නෙවෙයි රූප ලෝකය කියන්නේ අපි දන්න එකට රූප ලෝකය කියන්නේ රූපියයි ධ්‍යාන වඩලා යම් කෙනෙක් ඒකේ විපාකයක් හැටියට රූපී බ්‍රහ්ම ලෝකවල ඉපදුනොත් අපි ඒකට කියනවා රූපී රූප ලෝකේ ඉපදුනායි කියලා. එතනදී රූප ලෝකය අපි දන්නවා තියනවා කියලා කොටස් 16ක් බ්‍රහ්ම ලෝක 16ක් ඒකේ එක එක බ්‍රහ්ම ලෝකයක් තියෙනවා අසඤ්ඤ සත්ත්‍ය කියලා. අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ ධාන වඩනකොට අර පංචම ධානයේ වඩලා ඊට පස්සේ ඒ චිත්ත චෛතසික ගැන තියෙන ඒ ගැන කල ඒ ගැන තියෙන අප්‍රසාද නිසා ඒක අවශ්‍ය නැහැයි කියලා ඒකින්ද තමයි සියලු කරදර එන්නේ කියලා ඒ ගැන හිතන කෙනෙකුට සිතක සිතුත් සිතුවිලි රහිතව කය පමණක් කර්මජ කයක් විතරක් පහළ වෙන තැනක් තියෙනවා අසඤ්ඤ සත්ත්ව තලය කියලා. එතකොට මේ අසඤ්ඤ සත්ත්ව තලයේ කිසිම වස්තු රූපයක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට ඇහැ කන නාසය දිව කය මනස කියන ටික වැඩ කරන්නේ නැහැ. ඒක තනිකරම කර්මයෙන් ලැබපු රූපයක් පමණයි එතන තියෙන්නේ. එතකොට ඒ අසඤ්ඤ සත්‍යේ කිසිම වස්තු රූපයක් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් 15 තියෙනවා අනිත් බ්‍රහ්ම ලෝක 15. ඒ රූපී බ්‍රහ්ම ලෝක 15 පහළ වෙනවා චක්කු වස්තුව පහළ වෙනවා. සෝත වස්තුව පහළ වෙනවා. ඊළඟට එතකොට එතන පහළ වෙන්නේ නැත්තේ ගාන ජීවහා කාය කියන වස්තු තුන පහළ වෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුවක් තියෙනවා. දැන් රූපී බ්‍රහ්ම ලෝකයක ප්‍රතිසන්දිය ලබනවා කියලා කියන්නේ මේ කාම වස්තුන් නැත්තම් මේ කාමාස්වාදය ලබන්න අකමැත්තක් එහෙමත් නැත්නම් ඒකේ ප්‍රයෝජනයක් නැති බව දැනගෙන කාම විරාග භාවනා කියලා අපි කියනවා ඒවට. කාම විරාග භාවනා වඩනකොට තමයි ඔය ධානසිත ඇති වෙලා ඒ තැන්වල විපාක වශයෙන් ප්‍රතිසන්දිය ලබන්නේ. එතකොට ඒ එතන ප්‍රතිසන්දිය ලබනකොට ඔය ගාන ජීවහා කාය කියන වස්තු රූප ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. රසක් කියලා දෙයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම කාය ස්පර්ශය දැනෙන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ට දැනෙන්නේ ඇසෙන් දකින්න පුළුවන් කනෙන් අහන්න පුළුවන් ඊට පස්සේ හදේ වස්තු රූපේ තියෙනවා එතකොට මෙන්න මේ ආකාරයේ තමයි වස්තු පහළ වීම සිද්ධ වෙන්නේ රූප ලෝකේ ඊළඟට අපි ගත්තොත් අරූපී බ්‍රහ්ම ලෝක අපි දන්නවා අරූපී බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය ලබන්නේ අරූපී ධානවල විපාකයේ හැටියට තමයි අරූපී බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිය ලබන අරූපී බ්‍රහ්ම ලෝක කිව්වේ ආකාසානං ඡායතන විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ. ඒ හතර ප්‍රතිසංගිය ලබන්නේ ඊට කලින් වැඩුවා වූ ඒ අරූපී ධානවල විපාකයක් හැටියට. එතනදී අරූපී කියන එකෙන් අපිට තේරෙනවා එතන රූපයක් නැහැ කියලා. එතකොට එතනදී මේ චක්කු සෝත ගාන જીවහා කාය කියන වස්තු රූප පහම එතන නැහැ. ඒ වගේම හදේ රූපයක් නෑ එතන එතනත් වස්තු රූපයක් එන්නේ නැහැ. අරූපී බ්‍රහ්ම සත්‍යයන්ට එකම වස්තුවක්වත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ඒ වස්තු ඒ වගේම හදේ වස්තුව කියන එකත් අරූපී බ්‍රහ්ම ලෝකයේ ලැබෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට සිත් පහළ වෙන විදිහි අපිට බලන්න වෙනවා මේ මේවා ඇසුරු කරගෙන. ඒ කොහොමද? වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් තියෙනවා. වස්තුවක් ඇසුරු කර ඇසුරු කරගෙනම උපදින සිත් තියෙනවා. වස්තුවක් ඇසුරු කරගෙන නොකර පහළ වෙන යම් යම් සිත් තියෙනවා. ඊළඟට සමහර ඒවා තියෙනවා වස්තුවක් ඇසුරු නොකරම උපදින සිත් තියෙනවා. එතකොට අන්න ඒ ටික තමයි දැන් අපි බලන්න ඕනේ මොනවද කියලා. දැන් අපි දන්නවා ද්විපංච විඥාන කියන ටික. ඇස කන නාසය දිව කය කියන එක ඇසුරු කරගෙන ඒ වස්තුන් ඇසුරු කරගෙන පහළ වෙන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන කුසල විපාකත් අකුසල විපාකත් වශයෙන් අපිට ලැබෙන අහේතුකව ලැබෙන ඒ විඤ්ඤාණ 10 වස්තුවක් ඇසුරු කරගෙනමයි පහළ වෙන්නේ. චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ චක්කු වස්තුව ඇසුරු කරගෙනමයි. සෝත විඥානය පහළ වෙන්නේ සෝත වස්තුව ඇසුරු කරගෙනමයි. ගාන විඥානය පහළ වෙන්නේ ගාන වස්තුව ඇසුරු කරගෙනමයි. જીවහා විඥානය පහළ වෙන්නේ දැන් જીවහා වස්තුව ඇසුරු කරගෙනමයි. කාය විඥානය පහළ වෙන්නේ කාය වස්තුව ඇසුරු කරගෙනමයි. එතකොට එන්න මේ 10 වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් බව තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට තියෙනවා තව කොටසක් හදේ දැන් අර ඔය කිව්ව ටික අර වස්තු පහ උපයෝගී කරගෙන ඇතිවෙන දෙකක්. චක්කු සෝත ගාන ජීවහා කාය කියන පහ ඇසුරු කරගෙන ඒ වස්තු ටික උපයෝගී කරගෙන තේ වස්තු ටික ඇසුරු කරගෙන උපදින සිත් 10 ගැන ඒ කිව්වේ. ඊළඟට හදේ වස්තුව උපකාර කරගෙනම උපදින සිත් 33ක් තියෙනවා. මේ හදේ වස්තුව කියන එක උපකාර කරගෙනමයි මේ සිත් 33 ඇති වෙන්නේ. එතකොට දැන් අපිට කෙලින්ම හිතා ගන්න තියෙනවා මෙතන දෙයක්. මොකද්ද ඒකෙන් හිතා ගන්න පුළුවන්නේ අපි දන්නවා දැන් අරූපී බ්‍රහ්ම ලෝකවල අපි කිව්වා එකම වස්තුවක්වත් නැහැ කියලා. එහෙමනම් මේ කියන සිත් 33 අරූපී බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්න විදිහක් නැහැ. මේ සිත් උපද්දවන්න විදිහක් නැහැ. ඒ තමයි අපි අර මනෝ ධාතුව කිව්ව සිත් තුන. මොනවද මේ මනෝ ධාතුව කියලා කිව්වේ? පංචද්වාරා වර්ජන සිතයි සම්පටිච්චන සිත් දෙකයි තමයි අපි මනෝ ධාතුව කිව්වේ. ඒ සිත් තුන හදේ වස්තුව උපකාර කරගෙනමයි ඇති වෙන්නේ. ඊළඟට තව තියෙනවා සිත් 30ක් හදේ වස්තුව උපකාර කරගෙනම ඇති වෙන්නේ. ඇති වෙන. ඒ මොනවද? සම්තිරණ සිත් 3යි, මහා විපාක සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, සෝවාන් මාර්ග සිතයි, හසිතුත්පාද සිතයි, රූපාවචර සිත් 15යි. දැන් මෙතෙන්දී අපි පොඩ්ඩක් බැලුවොත් දැන් මෙතන කියවුණා සෝවාන් මාර්ග සිත කියලා. එහෙමනම් මේ සෝවාන් මාර්ග සිත ඇති වෙන්නේ මේ හදේ වස්තුව කියන එක ප්‍රයෝගික කරගෙනමයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒක බොහොම වැදගත් වෙනවා ඉස්සරහට. ඊළඟට කාම රූප කියන ලෝක දෙකේම උපදින හදේ වස්තු රූපයේ ඇසුරු කොටත් ඒ කියන්නේ කාම රූප කියන ලෝක දෙකේ උපදිනකොට හදේ වස්තු රූපය ඇසුරු කරගෙනත් අරූප ලෝකේ උපදිනකොට වස්තුවක් ඇසුරු නොකරත් උපදින සිත් 42ක් තියෙනවා. අපි මේ කතා කරන්නේ සිත් ගැන. සිත් 42ක් තියෙනවා. ඒ සිත් 42 කාම ලෝකේ, රූප ලෝකේ ඉපදෙනකොට ඒක හදේ වස්තු රූපය නැත්නම් හදේ රූපය කියන එක ඇසුරු කරගෙනමයි ඉපදින්නේ. නමුත් අරූප ලෝකයේදී 40 සිත් 42 උපදිනකොට කිසිම වස්තුවක් උපයෝගී කරගන්න නැතුවයි අසුල් කරන්නේ නැතුවයි හටගන්නේ. අපි දන්නවා අරූප ලෝකයේ ඇති වෙනවා නම් ඒ සිත් 42 කොහොමත් වස්තුවක් අසුරු කරන්නේ නැති බව. නමුත් ඒ සිත් 42ම කාම ලෝකයේ හෝ රූප ලෝකයේ ඇති වෙනවා නම් හදේ වස්තුව හදේ වස්තු රූපය අසුරු කරගෙනමයි ඇති වෙන්නේ. ඒකට මේ විදිහේ විස්තරයක් කරනවා. මොන සිත් 42 දේ විදිහට ඇති වෙන්නේ? කාමාවචර කුසල් සිත් 8යි, අරූපාවචර කුසල් සිත් 4යි, ලෝභ මූල සිත් 8යි, මෝහ මූල සිත් 2යි, මනෝද්වාර ආවාජන සිතයි, මහා ක්‍රියාසිත 8යි, අරූප ක්‍රියාසිත 4යි, අරූපාවචර ක්‍රියාසිත 4යි, ප්‍රථම මාර්ගය හැර ලෝකෝත්තර සිත් 7යි. දැන් ඔන්න බලන්න. ඔන්න ඔතන 42ක් තියෙනවා. මේකේ අවසානයේ කියූප එක පොඩ්ඩක් මතක තියාගන්න. මෙතන අවසානයේදී අපි කිව්වා ප්‍රථම මාර්ග සිත හැර ලෝකෝත්තර සිත් 7ම ඇති වෙනවා කිය කොහෙද? කාම රූප ලෝක දෙකෙහිත් ඇති වෙනවා හදේ වස්තුව ආශ්‍රය කරගෙන අරූප ලෝකෙලිත් ඇති වෙනවා කිසිම වස්තුවක් ඇසුරු කරන්නේ නැතුව. ඒ කියන්නේ දැන් අපිට මෙතනදී හිතාගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි දැනගන්න දේ ගොඩක් දේවල් තියෙනවා. ඒ එක දෙයක් තමයි අපි නොඑක් විට අහන්න ලැබෙනවා අරූපාවචර තල ගැන. එහෙමත් නැත්නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකය කියන්නේ හරියට මේ නිදාගෙන ඉන්නා වගේ කියලා. දැන් අපිට ඊට වඩා දෙයක් හිතන්න තියෙනවා මේ මේ ඉගෙන ගන්න කාරණා වලින් අපිට හිතා ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම මෙතන කියනවා මේ ප්‍රථම මාර්ගසිත හැර අනෙක් ලෝකෝත්තර සිත් හත ලැබෙනවායි කියලා. ඉතින් ඒක මම හිතන්නේ අපිට අලුතෙන් ඉගෙන ගන්න වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතුව ආකාසානංචායතන, විඥානංචායතන, අකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන කියන තැන්වලදී ඇති වෙන්නේ නැත්තේ මේ ප්‍රථම මාර්ගසිත විතරයි. එහෙම නැත්නම් සෝතාපට්ටි මාර්ගසිත, සෝතාපන්න මාර්ගසිත විතරයි එතන ඇති වෙන්නේ නැත්තේ. එතන සෝතාපන්න ඵලසිත, සකදාගාමි මාර්ගසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි මාර්ගසිත, ඵලසිත, අරහත් මාර්ගසිත, ඵලසිත කියන ඒ හැම ලෝකෝත්තර සිතක්ම මේ අරූපාවචර ලෝකෙහි ඇති වෙනවා. ඒකත් මම හිතනවා අපිට විශේෂයෙන්ම දැනගන්න සුදුසු දෙයක් කියලා. ඉතින් අනිත් එක තමයි මේ රූපාවචර අරූපාවචර ධානය පිළිබඳව ඒ ඒ ලෝක ගැන කතා කරනකොට අපි දැනගන්න ඕන තව දෙයක් තමයි මේ ද්වේෂ මූල සිත් කියන ඒවා ඇති වෙන්නේ නැහැ මේ බ්‍රහ්ම ලෝකවල. ඒ කියන්නේ මේ ද්වේෂ මූල සිත් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් අර හේතු කතා කරනකොට අපි කියවනේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියලා. ඒ හේතු වලින් මේ දෝෂය කියන හේතුව, ද්වේෂය කියන හේතුව මේ බ්‍රහ්ම තලවලදී ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගත යුතු දෙයක් කියලා හිතුණා. ඒක අමතර දෙයක්. නමුත් ඒක අපි කවුරුත් මතක තියාගන්න ඕන දෙයක්. ඊළඟට වස්තු රූපය ඇසුරු කොට නොගෙන උපදින සිත් හතරක් තියෙනවා. වස්තු රූපය ඇසුරු කොට නොගෙන උපදින සිත් හතරක් හැටියට තියෙනවා. ඒකට හේතුව කියන්නේ මෙහෙමයි. මේ මේ හතර වස්තු රූපේ අසුරු කොට නොගෙනමයි උපදින්නේ. දැන් අපි මුලින් කතා කරා හදේ වස්තු රූපේ උපකාර කරගෙනම ඇති වෙනවා. ඊට පස්සේ අපි කිව්වා හදේ වස්තුව අසුරු කොටත් අසුරු නොකොටත් ඉපදෙන සිත් 42ක් ගැන මේ දැන් කතා කරන්නේ වස්තු රූපේ අසුරු කොට නොගෙනම උපදින සිත් හතර. මේ මේ සිත් හතරට වස්තු රූපයක් ඇසුරු වෙන්නෙම නැහැ. අනිත් කොහෙවත් ඇති වෙන්නෙත් නැහැ. මේ තමයි අරූපාවචර විපාකසිත හතර. අරූපාවචර විපාකසිත හතර කියනකොට අපි දැනගන්න ඕනේ මේක ඇත්තටම මේ ප්‍රතිසන්දි සිත් හතරක් ගැන කියලා කතා කරන්නේ. ප්‍රති කියන්නේ අරූපාවචර ලෝකවල ප්‍රතිසන්දිය ලබනකොට මේ විපාක සිත් වලින් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒක නිසා මේකේ වස්තු රූපයක් කිසිම වස්තු රූපයක් ඇසුරු කරගෙන නෙවෙයි මේ සිත් ටික ඇති වෙන්නේ කියලා. ඊළඟට අපි දැන් සාරාංශයක් වශයෙන් ගත්තොත් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. වස්තුවක් ඇසුරු කරගෙනම උපදින සිත් තියෙනවා 43ක්. වස්තුවක් ඇසුරු කරගෙනම උපදනා සිත් තියෙනවා 43ක්. ඒ තමයි අපි කිව්වර ද්විපංච විඥාන මතකයිනේ. ඒක අපි කිව්ව සෝත චක්කු සෝත ගාන જીවහා කාය කියන වස්තු පහ උපයෝගී කරගෙනමයි ඇති වෙන්නේ ඒ සිත් 10. ඊළඟට අපි හදේ වස්තු උපකාර කරගෙනම ඇතිවන සිත් 33ක් ගැන කතා කරා. එතකොට ඒ දෙක එකතු කරාම වස්තුවක් ඇසුරු කොටම උපදිනා සිත් තියෙනවා 43ක්. ඊළඟට වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත් තියෙනවා 42ක් අපි කතා කරපු විදිහට. ඊළඟට තියෙනවා වස්තුවක් ඇසුරු නොකරම ඇතිවන සිත් හතරක් තියෙනවා. එතකොට අපි මුලින් 43ක් කියව වස්තුවක් ඇසුරු කොටම උපදනා සිත් ඊළඟට වස්තුවක් ඇසුරු කොටත් නොකොටත් උපදනා සිත් 42ක් කිව්වා. වස්තුවක් ඇසුරු නොකරම ඇතිවන සිත් හතරක් කිව්වා. එතකොට 43යි 42යි 4යි කියන්නේ 89ක් වෙනවා. එතකොට සම්පූර්ණ සිත් ප්‍රමාණය ඔන්න ඔය ආකාරයෙන් බෙදිලා යනවා. ඊළඟට ওই විදිහට තමයි දැන් ඇත්තටම ඊ ඔය දැන් වස්තු සම්බන්ධයෙන් කියන්න තියෙන කොටස මෙතනින් කෙලවර වෙනවා. ওই ටික තමයි අපි වස්තු ගැන දැනගන්න ඕනේ. ඊළඟට මම අමතරව තව පොඩි කොටසක් මතක් කරලා දෙන්නම්. ඒ තමයි මේ විඥාන ධාතු කියන කොටස. දැන් අර වස්තු කොටස ඉවරයි. දැන් මේ වෙනම කොටසක් අපි පොඩි කොටසක් කතා කරන්නේ අමතර කොටසක්. ඒ තමයි මේ විඥාන ධාතු කියන කොටස. මේ ධාතුව කියලා කියන එකේ තේරුමක් තියෙනවා. ධාතුව කියලා අපි දැන් දැනට දන්නේ මොනවද? අපි සාමාන්‍ය මූලිකව ඉගෙන ගන්නකොට දානවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වගේ ධාතු කොටස් ගන්නවා. දැන් මෙතන අපි කතා කරන්නේ විඥාන ධාතුව ගැන. ධාතුව කියන එකේ තේරුම තමයි තමන්ටම අයත් ස්වභාව ලක්ෂණය දරන්නවා කියන අර්ථයෙන් තමයි ධාතුව කියන්නේ. තමන්ටම අයත් ස්වභාව ලක්ෂණය දරනවා කියන අර්ථයෙන් තමයි ධාතුව කියන්නේ. එතකොට මේ විඥාන ධාතු කියනකොට විඥාන ධාතු බෙදෙනවා මේක මේ ආකාරය. ඒකත් වස්තු ආශ්‍රයෙන්ම තමයි බෙදෙන්නේ. නමුත් අපි ඉගෙන ගමු කොහොමද ඒක බෙදෙන්නේ කියලා. එතන තියෙනවා චක්කු විඥාන ධාතු. සෝත විඥාන ධාතු. ගාන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු කියලා ඒ විඥාන ධාතු පහක් ඒ ආකාරයට නම් කරනවා. ඊළඟට ඊළඟට තියෙන කොටසක් මනෝ ධාතු කියලා. මනෝ ධාතු කියලා කියන්නේ ඇත්තටම අපි අර කලින් කතා කරගත්තා වගේ මේ පංචද්වාර අවජන සිතත් සම්පටිච්ඡන සිත් දෙකත් එකතු කරලා ගිය අරගෙන අපි කියනවා ඒ ටිකට මනෝ ධාතුව කියලා. ඊළඟට තියෙනවා මනෝ විඥාන ධාතුව කියලා. මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ දැන් අපි කතා කරානේ චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, જીවහා ධාතු කාය ධාතු කියලා පහක් ඊට පස්සේ මනෝ ධාතුව කියලාත් කතා කරානේ. ඒ ඒකට ලැබෙන සිත් අපි දන්නවා ඔය චක්කු සෝත ගාන જીවහා කාය විඥාන ධාතු වලට හම්බ වෙනවා සිත් 10ක්. ද්විපංච විඥාන 10 හම්බ වෙනවා. මනෝ ධාතුවට හම්බ වෙනවා පංචද්වාරාවජන සිතත් සම්පටිච්ඡන සිත් දෙකක් කියන සිත් තුන. ඉතුරු සිත් 76 ගත්තොත් අපිට දැන් එතන 13ක් හම්බුණා. සිත් 89න් 13ක් අඩු කරාම 76යි. ඉතිරි සිත් 76ටම අපි කියනවා මනෝ විඥාන ධාතුව කියලා. එතකොට අපි දැන් කාම ලෝකේ කොච්චර විඥාන ධාතු තියෙනවද කියලා බැලුවොත් කාම ලෝකේ ওই චක්කුසෝත ගාහන ජීවහා කාය විඥාන ධාතු කියන ඒ විඥාන ධාතු පහ තියෙනවා. ඒ වගේම අපි දන්නවා කාම ලෝකයේ ඉන්නකොට අපි රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ටබ්බ කියන ඒවා ඇසුරු කරන නිසා පංචද්වාර ආවර්ජන සිත් පහළ වෙන ඒ වගේම සම්පටිච්චන සිත් පහළ වෙනවා. ඒ කියන්නේ මනෝ ධාතු කියන එකත් ඔන්න තියෙනවා කාම ලෝකේ. ඊළඟට මනෝ විඥාන ධාතු අපි කියවනේ ඉතිරි සිත් 76 කියලා. ඕකට තමයි එන්නේ සංකීර්ණ සිත්, ජවන සිත්, කුසල අකුසල ඔක්කොම එන්නේ එකටනේ. ඒකට ඒ ටිකත් ඇති වෙනවා කාම ලෝකේ. එතකොට බලනකොට මේ කාම ලෝකය කියන තැන විඥාන ධාතු හතක් තියෙනවා. හතම තියෙනවා කියන්න පුළුවන්. මොකද අපි චක්කුසෝත ගාන ආදි වශයෙන් පහයි, මනෝ ධාතුවයි එකයි හයයි, ඊළඟට මනෝ විඥාන ධාතුවයි හතයි. එතකොට කාම ලෝකයේ විඥාන ධාතු හතම ලැබෙනවා. ඊළඟට රූප ලෝකේ ගත්තාම රූප ලෝකේ ගත්තාම අපිට තියෙනවා අපි දන්නා පොඩි අඩුවක් තියෙනවා. එතන මොකද ඒකට හේතුව අපි දන්නවා ගාන විඥාන ධාතුව නැහැ. ජීවහා විඥාන ධාතුව නැහැ. කාය විඥාන ධාතුව කියන එක රූප ලෝකේ ලැබෙන්නේ නැහැ. එහෙමනම් අර හතෙන් ඒ තුන අයින් වුණාම හතරක් අපිට ලැබෙනවා. රූප ලෝකේ විඥාන ධාතු හතරක් ලැබෙනවා. එතකොට අරූප ලෝකේ අරූප ලෝකයේ මොකද්ද ලැබෙන්නේ? අපිට ලැබෙන්නේ නැහැ අර වත්තු රූප හයම ලැබෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ අපිට ඇත්තටම ලැබෙන්නේ නැහැ චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන ධාතු පහ ලැබෙන්නේ නැහැ. ඒකට අර ඇසට කනට ඒ විදිහට පංචද්වාර වලට ආරම්භණයෙන් නැතිනම් මනෝ ධාතුව ලැබෙන්නේ නැහැ. එතන ලැබෙන්නේ මනෝ විඥාන ධාතුව පමණයි. ඒතකොට කාම ලෝකයේ විඥාන ධාතු හතක් ලැබෙනවා. රූප ලෝකයේ විඥාන ධාතු හතරක් ලැබෙනවා. අරූප ලෝකයේ විඥාන ධාතු එකක් ලැබෙනවා. ওই විදිහට තමයි අපි විඥාන ධාතු කියන එක තේරුම් ගන්න ඕනේ. මේක අමතර දෙයක්. නමුත් මේ වස්තු කියන කොටස් යටතේම තමයි මේකත් අරන් පැහැදිලි කරලා තියෙන බොහෝ තැන්වල මේ අවසානයේට කියපු කොටස අභිධර්ම මාර්ග පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඒක වෙනත් තැන්වලින් තමයි බලා ගන්න වෙන්නේ. ඔය ආකාරයට තමයි අපි දැනගන්න ඕනේ වස්තු රූපත් විඥාන ධාතුත් කියන කොටස. ඉතින් මේ පිළිබඳව යම් ප්‍රශ්න හෝ දෙයක් තියෙනවා නම් අප දන්නා පමණින් සාකච්ඡා කරන්න පුළුවන්. අපි නොදන්නා දෙයක් තියෙනවා නම් අපේ ගුරුවරුන්ගෙන් අහලා ඔබත් සමග බෙදා හදා ගන්න පුළුවන්. හොඳයි ක්‍රිස්ත මහත්මයා මම හිතන්නේ අපිට අද ඒ ටික තමයි කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. යම් කිසි විදිහකට සාකච්ඡාවක් කරනවා නම් ඒකට කාලය තියෙනවා. පෙරවන් සර්ණයි. හොඳයි බොහොම පින් ජයන්ත මහත්මයා ඉතින් ඔබතුමා ඉතාම ඉතාලම හිමිහිට මේ පාර උදා ඉතින් පොඩි පැහැදිලි කළ දුන්නා මම හිතන්නේ හැමෝටම යම්කිසි වැටීමක් එන්න ඇති ටිකිප් කරුණු කාරණා සම්බන්ධව අපි එහෙමනම් කල්යාණ මිත්‍රයන්ට යමු යමු යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අද සාකච්ඡා කරපු කොටසෙන් යමු කරන්න ඊට පස්සේ තෙරුවන් සරණයි සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි මම තේරුම් ගත් ආකාරය අනුව දැන් මේ ආරම්මණය කියලා කිව්වහම මේ සිතට දැනෙන එහෙම නැත්නම් සිතට හසුවන එහෙම නැත්නම් සිතෙන් අල්ලාගත්ත දේවල් කියන එකයි තේරෙන්නේ. එතකොට එහෙමනම් ආරම්මණය කියනකොට අනිවාර්යෙන් සිත සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිට රූපාරම්මණය කියනකොට සිත අහු වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී මේ සිතය කියලා කියන්නේ මේ චක්කු විඥානයේද කියන එක මගේ ප්‍රශ්නයක් ආනවා. ඊළඟට මට තේරෙන විදිහට දැන් මේ දක්වා ඇත්තටම අපිට එහෙමනම් රූපාරම්මණය ලැබුණ පමණින් අපිට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියන එක වගේ මට අදහසක් ආවේ මේ ගැන පොඩි විස්තරයක් කරනවා නම් බොහොම තෙරුවන් සරණයි. ආ තෙරුවන් සරණයි ජයපාල මහත්මයා මම හිතනවා බොහොම හොඳයි මේ ප්‍රශ්නය. මෙහෙමයි දැන් අපිට ඇසට ඇස ඉදිරියට අරමුණක් එනවා කියනකොට දැන් අපි දන්නවා ඒ ඇසත් ඇසට එන අරමුණ ඉෂ්ට එකක් හෝ අනිෂ්ට එකක් හැටියට ලැබෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාණයෙන් තමයි මුලින්ම ලැබෙන්නේ. ඒ කියන්නේ අපේ අහේතුක විපාක සිතක් තමයි. ඒ කියන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් හැටියට අපිට ලැබෙනවා අහේතුක චක්කු විඥාන සිතක් විපාක වශයෙන්. ඒක අපිට ලැබෙන්නේ ඉෂ්ට දර්ශනයක් නම් ඉෂ්ට දෙයක් නම් අපිට ලැබෙන්නේ ඉෂ්ට රූපයක් නම් ලැබෙන්නේ අපි ඒක හඳුන්වනවා කුසල විපාක චක්කු උපේක්ෂාසගත චක්කු විඥානය කියලා. අපිට ලැබෙන්නේ අනිෂ්ඨ එකක් නම් එතෙන්දී අපි කියන උපේක්ෂාසහගත චක්කු විඥානය හැබැයි ඒක හේතුපයි ඒක අකුසල විපාකයක් හැටියට ලැබෙන්නේ අනිෂ්ඨ එකක් නම්. එතෙන්දී මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හොඳට ඒ හිතගෙන බැලුවොත් අපිට ඒක තේරෙනවා අපි ඉෂ්ඨ අනිෂ්ඨ කියලා කිව්වට ඇත්ත වශයෙන්ම අපිට ලැබෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානයක් තමයි ලැබෙන්නේ. ඒකට පළමුවෙන්ම අපි වර්ණ රූපය කියන එක දැනගන්නේ මයික්ස් මියුට් කරගමු. අපි චක්කු විඥානය කියන තැන දැනෙන්නේ උපේක්ෂා සහගත චක්කු විඥානයක්. එතන හොඳක් හෝ සැපක් හෝ දුකක් හෝ කියලා දෙයක් එතන අපිට අහුවෙන්නේ නැහැ. එහෙමනම් අපිට තේරෙනවා අපි යම් රූපයක් දැකලා ඒකට ඇලෙන්න හෝ ඒකට ගැටෙන්න හෝ යනවනම් චක්කු විඥාණයෙන් කරපු දෙයක් නෙවෙයි ඒ අපි ඔය අත්දකින්නේ. එහෙමනම් වෙනත් තැනකින් කෙරිච්ච දෙයක්. දැන් අපි දන්නවා ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන චිත්ත වීතිවලදී තියෙනවා යම් යම් අවස්ථා ඒ හම්බෙන අරමුණ ගැන තීරණයක් කරලා ඒ අනුව අපේ කර්ම උපදවන එහෙමත් නැත්නම් ජවන් සිත් කියන කොටස ඇති වෙන අවස්ථාව. අන්න එතනදි තමයි අපි අර උපේක්ෂා සාගතව විපාක වශයෙන් හම්බෙච්ච දේ අරඹය යම් යම් විදිහට සිත් පහල කරන්නේ කුසල හෝ අකුසල වශයෙන්. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි දැනට දැනගන්න ඕනේ. අර ඔබතුමා කිව්වා වගේ ඇත්තටම අරමුණ ආපු ඵලියට එහෙමත් නැත්නම් අරමුණක් ඇත්තට ගැටිච්ච හේතුව නිසාම නෙවෙයි ඒ කුසල අකුසල ඇති වෙන්නේ ඊට පසුව යෙදෙන සිත් චිත්ත වීතිමත් නැත්නම් සිත් පේලි නිසා තමයි ඒ විදිහට අපිට යම් දේවල් අපි තණ්හාවෙන් ගන්න හරි නැත්නම් ද්වේෂයෙන් පැත්තකට දාන්න හරි ඒ විදිහේ දේවල් වලට යෙදෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට බලන්න හරි ඒ විදිහට යෙදෙන්නේ පසුව පසුව පහළ වෙන සිත් ඔස්සේ කියන එක තමයි කියන්න තියෙන්නේ මම හිතනවා ඒක වෙන්න ඇති බලාපොරොත්තු වෙන්නේ ඒක පැහැදිලි නැත්නම් තව පාරක් මතු කරන්න. ඒක තමයි. පැහැදිලි හොඳයි බොහොම ස්තුතියි බොහොම පිං හොඳයි අපි කාල වේලා බලන්නේ කල්‍යාණ මිත්‍රන්ට ඒක සම්බන්ධ වෙමු හොඳයි ඊළඟ මාත්මේ තෙරුවන් සරණයි එම විශේෂම ප්‍රශ්න ගන්න නැවත සටහන බලා ගන්න ඕනේ තස්ස මාත්මයා <clears throat> තෙරුවන් සරණයි හොඳයි මම නම් වශයෙන් ඉදිරිපත් කරන්න අපේ ආරත් මාත්මයාගෙන් හම් පරණ අපේ කල්‍යාණ මිත්‍රෙක් අදහසක් හෝ මොකක් හරි කියලා තියෙනවද මාත්මේ? අතරන තරනේ මම හිතන්නේ ජන්තමාත්මේ උදේ පැහැදිලි තේරුම් කළා දුන්නා. ජන්මාත්මට පොඩි පැහැදිලි කිරීමක් දැන් මෙතන ඔබතුමා සඳහන් කළා මේ දැන් වස්තුවක් ඇසුරු කරගෙන වස්තුවක් ඇසුරු කරන කෙනෙකු පහළ වෙන සිත් වලින් ඒ කියන්නේ දැන් මේ මුලින් සඳහන් කළා මේ ආයතන වලින් ඇති වෙන සිත් ඒ කියන්නේ රූපාවචර ලෝකෝත්තර සිත් ගැන කතා කරන්න කලින් ඔබතුමා සඳහන් කළා මේ කාමාවචර සිත් කොට එනවා කියන්නේ ඒක මම ප්‍රශ්නේ. දැන් මේ චක්කු චක්කු සෝත ගාන ජීවා කාය විඥාන කරනහම ඉතිරි සිත් සියල්ලම ඒ කියන්නේ ඉතිරි සිත් සියල්ලම මේ හෘද වස්තුව අසු කරන පවචන ඒ හෘද වස්තුව අසු කරන පවචන සිත් වලින් 42ක් හෘද වස්තුවේ අනිත් ඒ කියන්නේ ඒක නොකරත් පාත් වෙන බවද ඔබතුමා සඳහන් කළේ එහෙම එහෙම තේරුම් ගත්තාම හරියට පොඩ්ඩක් පැහැදිලි කරන්න නැවත ඒක ඔව් හොඳයි දැන් අපි මුලින්ම කිව්වේ දර ද්විපංච විඥාන කියන කොටස අපිට හොඳටම ඒක තේරෙනවා චක්කුසෝත ගාන ජීවහා කාය කියන වස්තු ටික ඇසුරු කරගෙනමයි මේ ටික ඇති වෙන්නේ කියලා. ඊළඟට හදේ වස්තු උපකාර කරගෙනම උපදින සිත් කොටසක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම හදේ වස්තුව තියෙන්නම ඕනේ. ඒකෙන් වෙන විදිහකට කියනවා නම් මේ මේ සිත් ටික අරූප අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඇති වෙන්න විදිහක් නැහැ. ඒ ටික තමයි අපි කිව්වේ පංචද්වාර සිතෙන් පටන්ගෙන සම්පටිච්චන සිත් දෙකයි, සම්තිරණ සිත් තුනයි, මහ විපාක සිත් අට, ද්වේෂ මූල සිත් දෙක, සෝවාන් මාර්ග සිත, හසිතුත්පාද සිත, රූපාවචර සිත් 15 කියන ඒ සිත් ටික අනිවාර්යයෙන්ම හදේ වස්තු උපකාර කරගෙනමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට කිව්වොත් නම් කරන්න සිත් ටිකක් හදේ වස්තු උපකාර කරගෙනමයි ඇති වෙන්නේ. මේක ඒ හදේ වස්තු උපකාර කරගන්න නැතුව ඇති වෙන්නේ නැහැ මේ සිත් ටික කියලා කිව්වොත් අපිට මේ සිත් තුන තමයි නම් කරන්න පුළුවන්. ඊළඟට තව කොටසක් තියෙනවා මේ කාම ලෝකේ රූප ලෝකේ ඇති වෙනකොට මේ සිත් ටික හදේ වස්තුව ඇසුරු කරගෙනයි උපදින්නේ. නමුත් අරූප ලෝකෙත් ඒ සිත් ටිකම ඉපදෙනවා. අපි දන්නවා අරූප ලෝකේ අර වස්තු නැති හින්දා එතනදී හදේ වස්තුව උපයෝගී කරගෙන කිසිම වස්තුවක් උපයෝගී කරගෙන නැතුවයි ඒ සිත් ටික ඇති වෙන්නේ කියලා ඒක තමයි අපි 42ක් විදිහට කිව්වේ. එතකොට ඒ ටිකට තමයි ඇති වුණේ අර කාමාවචර කුසල් සිත් 8යි, අරූපාවචර කුසල් සිත් 4යි, ලෝභ මූල සිත් 8යි, මෝහ මූල සිත් 2යි, මනෝද්වාර ආවර්ජන සිතයි, මහා ක්‍රියා සිත් 8යි, අරූප ක්‍රියා අරූපී අරූපාවචර ක්‍රියා සිත් 4යි, ප්‍රථම මාර්ගයේ හැර ලෝකෝත්තර සිත් 7යි කියන මේ 40 දෙක ඒ සිත් 42 කාම රූප කියන ලෝක දෙකෙත් ඇති වෙනවා. ඒ ඇති වෙනකොට ඒක හදේ වස්තුව ඇසුරු කරගෙන උපදිනවා. අරූප ලෝකයේ ඇති වෙනකොට කිසිම වස්තුවක් උපයෝගී නොකරගෙන අරූප ලෝකයේ ඒ සිත් ටික ඇති වෙනවා කියන එක තමයි සඳහන් කරේ. මම හිතනවා දැන් ඒක පැහැදිලි ඇති කියලා හරි මහත්මයා. පැහැදිලි. දැන් මට ඒ කියන්නේ දැන් කාමාවචර කාමාවචර ලෝක දැන් කාම ලෝකේ ඇතිවෙනවා නම් අර 43යි 42යි එක මුළු එකම 40 ඒ කියන්නේ 45 85ක්ම ඇති වෙනවා මේ 85ක්ම ඇති වෙනවා කියන්න පුළුවන් අධ්‍යවස්යක් සුදුසුයි. හරි. එහෙම තමයි ගන්න වෙන්නේ නේද? ඔව් දැන් වස්තු රූපයක් ඇසුරු නොගෙනම ඇති වෙන ටික තමයි අර අරූපාවචර විපාක සිත් හතර. ඒ සිත් හතර තමයි මේ වස්තු රූපයක් ඇසුරු කරන්නෙම නැතුව තනිකර මේ කොහෙවත් කාම ලෝකේවත් රූප ලෝකේ ඒ ඇතිවන කිසිම තැනකදී ඒ කියන්නේ ඇත්තට මේවා කාම ලෝකේදී ඇති වෙන්නේ නැති ඒවා ඒ කියන්නේ අරූපාවචර විපාක සිත්නේ අරූපාවචර විපාක සිත් ඇති වෙන්නේ අරූපාවචර ලෝකෙදිමයි ඒ හතර තමයි කිසිම වස්තුවක් ඇසුරු කරගන්න නැතුව උපදින සිත් අනිත් වගේ වර එක මේ වස්තුවක් ඇසුරු කරගෙනත් ඇති වෙනවා සමහරකට වස්තුවක් ඇතුළු නොකරගෙනත් ඇති වෙනවා. ඒ තමයි අරහත 32. අර 33 කිව්වේ අනිවාර්යයෙන්ම හදේවත් උපකාර කරගන්නවා. ඊළඟට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී 10 දීපංච විඤ්ඤාණ අනිවාර්යයෙන්ම ඒ කියනා වූ වස්තුන් අසුරු කරගෙනමයි ඇති වෙන්නේ. ඒ විදිහට තමයි තේරුම් ගත යුත්තේ. තේරුම් ගන්නයි. තිරුවන් සරණයි ජයන්ත මහත්මයා අර සෝතාපන්න මග්ග චිත්තය අරූපාවචර ලෝකේ රූපාවචර ලෝකේ ඉපදෙන්නේ නැත්තේ මේ අරූපාවචර ලෝකේ ඉපදෙන්නේ නැත්තේ දහම අහන්න ඇසීමට මේ සෝත විඥානයක් නැති නිසා උනාට අරූපාවචර ලෝකයේදී ඒක සිද්ධ වෙන්නේ එතනත් සෝතාපන්න මේ සිත ඇති වෙන්නේ නැහැ නේද? ඒ එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ජන්මාත්මය. ඔව්. එතකොට මෙහෙමයි. මේ සෝවාන් මාර්ග සිත කියන එක ඇති කරගන්න වෙන්නේ අපි දන්නවා ධර්ම ශ්‍රවණය තිබුණොත් තමයි මේ ධර්ම ශ්‍රවණේ නැතුව ඇත්තටම සෝතාපන්න ආදී සිත් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් ඒ වගේම පසේ බුදු රජාණන් වහන්සේ කෙනෙකුටත්. පසේ බුදුරුන්වත් බුදුරජාණන් වහන්සේලාවත් අරූපාවචර ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මේ අරූපාවචර භ්‍රමතලවල සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන සෝත විඥානය කියන එක අපි දැන් දන්නවනේ සෝතවත්තු කියන එක නෑනේ වත්තු මොකක්වත් නෑනේ මේ අරූපාවචරසනේ. එහෙම ඒක නිසා එතෙන්දී ධර්මයක් අහන්න වෙන්නේ නෑ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය අපි දන්නවනේ සෝතාපන්න වෙන්න තියෙන අංග. කල්යාණ මිත්‍රාශ්‍රය ධර්ම ශ්‍රවණේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මානසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ඒකේ මුල් දෙක වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණය. එතකොට ධර්ම ශ්‍රවණය කියන එක ලැබෙන්නේ නැහැ ඔය අරූපාවචර තරවල. ඒක තමයි අර මම හිතන්නේ අසිත තාපසයා ඇඬුවයි කියලා කිව්වේ සිද්ධාත් කුමාරයා ඔබ බලන්න ඇවිල්ලා ඇඬුවා කියලා කිව්වේ යාට දකි මේ බුදුබණ අහන්න වෙන්නේ නැති නිසා කියලා. ඉතින් ඒ වගේ දේවලින් තමයි අපි තේරුම් ගන්න වෙනවා ඒ සෝත ద్వාරයෙන් හමත් නැත්නම් සෝත වත්තුව නැති හින්දා ඒ බණ අහන්න වෙන්නේ ඒක තමයි ප්‍රථම මාර්ගසිත අරූපාවචර ලෝකේ ඇති වෙන්නේ නැත්තේ කියලා. දැන් ඒකට මේ ජාන්ත මහත්මයා මේ රූපාවචර ලෝකේ සෝත මේ පන්න සිත නැද්ද? තියෙනවා. තියෙනවා. සෝතපන්න වෙන්න පුළුවන්. රූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝකේ කෙනෙකුට ධර්මය අහලා සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න වෙන්න පුළුවන් විස්සන්නේ අරහත්ත්වයට දක්වාම යන්න පුළුවන් සෝතාපන්න අවස්ථාවේ ඉඳලම. ඒ කියන්නේ මේ අර සෝත ඉන්ද්‍රිය රූපාවචර ලෝකේ තියෙනවා නේද? දැන් තමයි. ඔව් රූපාවචර ලෝකේ නැති වෙන වස්තු තුන තමයි ගාන, જીවහා, කාය කියන්නේ. જીවාවය. ගාන කියලා කියන්නේ සුගන්ධ සුවඳ දැනගන්න ජීවහා කියන්නේ රස දැනගන්න, කාය කියන්නේ කය. ඒ ඇත්තටම බැලුවොත් ඒ ඔය මේ සෝ මේ ගාන ජීවහා කාය කියන තුන ගාන ජීවහා කාය කියන තුන ලැබෙන්නෙම මේ කාමාවචර භූමියේ දුක සැප විඳින්න තමයි කෙනෙකුට ලැබෙනවා නම් ලැබෙන්නේ. ඒකෙන් කෙරෙන්නේම ගඳ සුවඳ බලන ඒවා, රස බලන ඒවා, එතකොට කයේ පහස දැනගන්න මේ කිසිම දෙයක් ඇත්තටම ධර්මාවබෝධය සඳහා අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. ධර්මාවබෝධය සඳහා අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම සෝත කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට බුද්ධාදීන් දැකීම වශයෙන් චක්කු කියන දේ අවශ්‍ය වෙනවා. එන්නේ ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්නයි. බොහොම පිං ජයන්තමත් දැන් නම් හොඳටම තේරෙනවා. බොහොම පිං. කැම් ජයන්ත මහත්මයා මේ මේ වැඩිලාවත් මේ අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් සෝතාපන්න මාර්ගයටවත් පැමිණෙන්නේ නැති කෙනෙක් අරුප ලෝකෙ ඉපදුණා කියන්නේ ලොකු එතන ලොකු බහනකමක් තියෙන නේද? අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. ඊටාම දැන් මේව සංඥා නාසඤ්ඤා වගේ තැන්වල ඉපදුනා මේක අවශ්‍ය කියනවානේ 84000 කල්ප 84000 කියලා. ඒ කල්ප 84000කින් පස්සේ නැවත වතාවක් එයාට පුළුවන් එයාට සිද්ධ වෙනවා එතනින් ඉවත් වෙලා ප්‍රතිසන්දිය ගන්න හැබැයි එකම දේ තියෙන්නේ එතනින් ඒක අරූපාවචර ලෝකයෙන් චුත වෙලා එකපාරම මේ සතර අපායට වැටෙනවා කියන එක නෙවෙයි එහෙම වෙන්නේ නැහැ. නමුත් ඊට වඩා අඩු තලවලට ඇවිල්ලා ඊට පස්සේ කොහේ ඊට පස්සේ කොයි කොයි විදිහට වෙනවද කියන එක තේරුම් ගන්න බැරි හින්දා අනිවාර්යයෙන්ම ඒ භයානකකම තියෙනවා. කල්ප ගාන කල්ප 84000ක් ගියත් එතනින් එහාට වෙන දේ ගැන කිසිම නිශ්චයක් නැහැ සෝතාපන්න උනේ නැත්තම්. සෝතාපන්න වීමෙන් තමයි කියන්නේ නියතෝ සම්බෝධි පරායනෝ කියලා කියන අවිනිපාත ධම්මෝ. ඒ කියන්නේ කවදාවත් එයා නිරේකට තිස්සන් ලෝකෙට ඒ අපායකට වැටෙන්නේ නැහැ, දුගතියට වැටෙන්නේ නැහැ. ජීවිත හතක් නැත්නම් භව හතක් ඇතුළත නිවන නිවන කරා එළඹෙනවා වැඩිම වුණොත්. වැඩිම වුණොත් භව හතයි නැතේ භවං අට්ඨමං ආදී අන්ති කිව්වේ. ඒ ආකාරයෙන් තමයි තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණයි. මම දන්නවා ඔබතුමා විශේෂයෙන් මේ ප්‍රශ්න අහන්න ඇත්තේ හැමෝගෙම අදහ කියන්නේ හැමෝටම දැනගන්නත් එක්ක හොඳයි කොහොම පින් ආර් මහත්මයා සර්වසර්ණා ජාති මාත්‍ය ඇතුළු සියලු දෙනාට මහත්මයා මේ පොඩ්ඩක් අර ජීවිත ඉන්ද්‍රිය දෙකක් තියෙනවා මේ චිත්තචෛතසික වලයි අපිට මේ කතා කරනකොට රූපවලයි මහත්මයා මේ ජීවිත ඉන්ද්‍රිය යෙදෙන යෙදෙන ලෝකය යෙදෙන්නේ නැති ලෝකය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි මහත්මයා පුළුවන්. ඔව් තේරුවන් සරණයි. ඇත්තම ওই ජීවිත ඉන්ද්‍රිය කියනකොට ඒකෙන් තේරුම තමයි අපි දැන් රූප ධර්ම නාම ධර්ම කියලා කොටස් දෙකක් නේ මේ කතා කරන්නේ මේ අභිධර්මයේ තුලදී කතා කරනකොට රූප ධර්ම නාම ධර්ම කියලා කොටස් කතා කරනවා. අපි තාම හැබැයි රූප ධර්ම හරියටම ඉගෙන ගන්න නැත්නම් සාකච්ඡා කරන්න මට්ටමට ආවේ නැහැ. නමුත් අපිට නාම ධර්ම සාකච්ඡා කරලා තියෙනවා චිත්ත චෛතසික වශයෙන්. එතකොට දැන් සිතක් කියන එකක පවතින කාලය තමයි අපි කියනවා චිත්තක්ෂණය. අපි කියනවා ලොකු චිත්තක්ෂණයක් කියලා කියනවා. ලොකු චිත්තක්ෂණයක් කියන එක හේතුව තමයි ඒ චිත්තක්ෂණය කියන්නේත් මේ මනින්න පුළුවන් කාලයක් නෙවෙයි, ඉතාමත්ම සුළු කාලයක්. මේ තප්පරයකට චිත්තක්ෂණ ලක්ෂ කෝටි ගණක් තියනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියනකොට. ඒ තරම් මේක කුඩායි. ඉතින් අන්න ඒ විදිහට බලනකොට ඒ ලොකු චිත්තක්ෂණයක් කුඩා චිත්තක්ෂණ තුනකට කැඩුවොත් අපි ඒකට කියනවා සිතක් ඔන්න හට ගන්නවා. සිතක් පවතිනවා ඒ කුඩා චිත්තක්ෂණයක් තුල. ඒ කුඩා චිත්තක්ෂණයක් තුල සිතක් නැති වෙනවා. උපාද ත්‍රිතිබංග කියලා අපි අහලා තියෙනවා. එතකොට ඒ අර පොඩි චිත්තක්ෂණ තුනක් තමයි මේ ලොකු චිත්තක්ෂණයක් කියන්නේ ලොකු චිත්තක්ෂණයක් කිව්වත් ඒකත් අර මං කිව්වා වගේ තප්පරෙන් කෝටියෙන් පංගුවයි කියලා කියන්නේ. ඉතින් ඒ තරම් සුළු කාලයක් තමයි මේ සිතක් පවතින්නේ. සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න යන්නේ ඉතාමත්ම සුළු කාලයක්. ඔය කාලය තුලදී තමයි ඔය සිතේ මේ චෛතසික 52කින් ඇතම් කොටස්. දැන් හුඟක් වෙලාවට අකුසල් වශයෙන් ගත්තොත් චෛතසික 20ට අඩු කොටසක් වගේ වෙයි. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් සෝබන සිතක් ඒකේ 30 ගාණක් යෙදෙන්න පුළුවන්. ඔය චෛතසික ටිකයි ඒ සිතයි පවත්වන්න එකට පවත්වන්න තියෙන ශක්තිය. ඒ කියන්නේ ඒකට පණ ගහලා තියාගන්න. ඒ චිත්තක්ෂණ කාලය තුල තියෙන ධර්මතාවයට තමයි අපි කියන්නේ නාම ජීවිතින්ද්‍රය කියලා. එතකොට රූප ජීවිතින්ද්‍රය කියලා කියන්නේ අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න ලැබෙයි මේ රූපය කියන එක විස්තර කරලා තියෙනවා රූපයක් ඇති වෙලා පැවතිලා නැති වෙන්න යන චිත්තක්ෂණ 17යි කියලා. ඒ කියන්නේ පළවෙනි චිත්තක්ෂණය ගත්තාම ඒකත්තරේ අපි කුඩාවට බෙදනවානේ. කුඩා කොටස් තුනකට කුඩා කොටස් තුනකට බෙදාම ඔන්න පළවෙනි කුඩා කොටසේ ඇති වෙනවා. ඊට පස්සේ ඉතුරු චිත්තක්ෂණ ගාන පැවතිලා 17 වෙනි චිත්තක්ෂණයේ තුනකට කඩුවොත් අන්තිම කොටසෙන් ඒක නැති වෙලා යනවා. රූපේ නැති වෙලා ඊට පස්සේ නැවත හැදෙනවා. අපි රූප කොටසේදී කතා කරමු. අන්න ඒ චිත්තක්ෂණ 17ක කාලයක් තුර ඔයලා ඉපදිලා පැවතිලා නැති වෙනකන් ඒකට තියෙන්න ඕනේ සම්කිසි ජීව ශක්තියක් තියෙනවානේ පව ඒ විදිහට පවතින. අන්න ඒ ශක්තියට තමයි අපි කියන්නේ රූප ජීවිතින්ද්‍රය කියලා. රූප ජීවිතින්ද්‍රයෙන් කරන්නේ අන්න ඒ ක්‍රියාවලිය. ඒක පණගස්සවල ඒ කාලය තුල ඉපදිලා මැරෙන කියන ඒ කාල තුර පවත්වාගෙන යන්න දෙන ශක්තිය දෙන්නේ ඒ රූප ජීවිතින්ද්‍රය. ඒ විදිහට තමයි දැනට දැනගන්න ඕනේ. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි මහත්මයා මට දැනගන්න ඕනේ බ්‍රහ්ම ලෝකවල හැම මේ ජීව ජීවිතින්ද්‍රිය මොන විදිහටද පවතින්නේ? ඒගොල්ලන්ට පවතිනවද මනුස්ස ලෝකත වගේ? ඒ වගේ ප්‍රශ්නයක් තමයි මම හැවිත් පෙරවන් සර්ණයි. ඔව් දැන් ජීවිතේ ඉඳින කෙනාට මෙහෙමයි දැන් බ්‍රහ්ම ලෝකයේ වුණත් දැන් අරූපී බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකවල කයක් ඇත්තෙම නැහැනේ රූපයක් කියන එකක් නැහැ අරූපී කියලා කියන්නේත් ඒකනේ එතකොට ඒගොල්ලන්ට මේ රූප ජීවිත ඉන්ද්‍රියක් නැහැ නමුත් නාම ජීවිත ඉන්ද්‍රිය කියන එක පවතිනවා මොකද හැම මොහොතෙම සිත් හට ගන්නවා සිත් හට ගන්න නිසා ඒ සිත පවතින කාලය තුළ ඒ සිත පවත්වා ගන්න අවශ්‍ය කරන නාම ජීවිත ඉන්ද්‍රිය කියන එක එතන තියෙනවා. ඊළඟට රූප ලෝකේ ගත්තාම රූප ලෝකේ නාම ජීවිත ඉන්ද්‍රියත් රූප ජීවිත ඉන්ද්‍රියත් කියන දෙකම තියෙනවා. මොකද එතන රූපයක් තියෙනවනේ. එතන රූපයක් තියෙන ඉඳ රූප ජීවිත ඉන්ද්‍රියක් තියෙනවා. නාම ජීවිත ඉන්ද්‍රියත් අර විදිහටම තියෙනවා. එහෙම තමයි දැනට ගන්න තියෙන්නේ. ප්‍රසන්නමාත්‍ය පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණ ජාතු මහත්ය අප්‍රමාණ වේ මට තේරුම් ගත්තා. පෙරවන් සර්ණ තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා මේ පොඩි ගැටලුවක් මේ ඔළුවට ආවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපේ මේ මේ ලෝකෙ ඉපදෙනකොට මේ ප්‍රසාද රූපයක් නැතුව ඉපදෙන්නේ පෙර කරන ලද අකුසලයකට කියලා කියනවනේ. මේ එතකොට දැන් අරූප ලෝකවල ඒ ප්‍රසාද රූප නැතුව උපදින්නේ ඒත් ඒ අරූප ලෝකවලට යන මේ පුජ්‍යලින්ගේ මේ ඒ වගේ කර්මයක් වල දීම නිසාද තේරුවන් සරණයි. ආ තේරුවන් සරණයි. මෙහෙමයි දැන් ඇත්තටම අපිට ඔය දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගබ්බසෙය්‍ය ජීවිතය එහෙමත් නැත්නම් ගර්භාෂයක උප්පත්ති ලැබෙන ජීවිතයක් ගත්තොත් මනුස්ස ලෝකේ වගේ අපිට ඇහැ කන නාසය දිව කය කියන ටික ලැබෙන්නේ අපිට විශේෂයෙන් අපි ඇහැගත්තොත් දැකීමේ කැමැත්ත තියෙනවානේ අපි ප්‍රහාණය නොකළ දැකීමේ කැමැත්තක් තියෙනවා අපිට. ඒ දැකීමේ කැමැත්ත නිසා තමයි අපිට ඒක විපාකයක් හැටියට ලැබෙන්නේ. දැන් කන ලැබෙන්නේත් එහෙමයි. කනක් ලැබෙන්නේත් මනුස්ස ලෝකේ වගේම තිරිසන් ලෝකේ එහෙම ගත්තාම ඒ අර අහන්න තියෙන තණ්හාව නැත්තම් කැමැත්ත ඇතුව තමයි ඒක අනුසය වශයෙන් අපේ පවතිනවනේවා. ඒ අහ මේ ඒව තියෙන ඒ කැමැත්ත තියෙන නිසා තමයි අපිට ඒ ඉන්ද්‍රියන් ලැබෙන්නේ. නමුත් අර දැන් කෙනෙක් බිහිරෙක් වෙලා හරි නැත්නම් කන් ඇහෙන්නේ නැතුව හරි ඇස් පෙනෙන්නේ නැතුව හරි ඉපදුනා කියන්නේ ඒක කර්ම විපාකයක් කලදීමක් හැටියට එහෙම එකක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ දකින්න තියෙන කැමැත්ත නැතිලා නෑ. දැන් බලන්න එහෙම එක්කෙනෙකුට කිව්වොත් එහෙම මොනවා හරි කොච්චරක් හරි වියදම් කරලා හැ පේන්න හදලා දෙන්න පුළුවන් කිව්වොත් උපරිම උත්සාහයක් ගන්නවා මේ ඇහැ පේන විදිහට හදාගන්න. ඒ කියන්නේ දෙකීමේ කැමැත්ත කියන එක තියෙනවා. දැන් ඔය අරූපී ලෝකවල වෙන්නේ මොකද්ද? දැන් අරූපී ධාන වඩන කෙනෙක් දන්නවා මේ කියන්නේ කය කියන එකේ එයාට වැදගත්කමක් නැති හින්දා තමයි අරූප නාම ධර්ම වලට හිත තියලා තියෙන්නේ. ඒ කියන්නේ අරූපී ධාන වඩන්න හේතු වෙලා තියෙන්නේ එයා දකිනවා මේ කාමභෝගී මේ අසකනාසයේ දිවකය කියන ඒවා පරිහරණය කිරීමේ තියෙන ගොරෝසු බව රළු ඕලාරික බව ගොරෝසු බව රළු බව දැකලා ඒකෙන් මිදෙන්න තමයි අර නාම ධර්ම වලට හිත තියලා මේ නාම ධර්මයන් භාවනාවක් තුලින් වඩන්නේ. ඒ භාවනාවක් තුලින් වඩනකොට එයාට නැහැ කැමැත්තක් මේ ඇහක් ලබා ගන්න කනක් ලබා ගන්න ඒ අහන්න දකින්න බලන්න කියන ඒ කැමැත්ත එයා తాවකාලිකව తాවකාලිකව කියන්නේ අපි කියන විස්කම්බනේ වශයෙන් කියලා විස්කම්බනේ වශයෙන් ප්‍රහාණය කරලා තියෙනවා. ඒකේ මුළු මුළු සංසාරම ප්‍රහාණය කළා නෙවෙයි. නමුත් ඒ අර වඩපු ධ්‍යාන තුලින් ඒ වෙලාවේ ඒ තිබිච්ච චේතනාවන් අනුව ඒවා අවශ්‍ය නැහැයි කියන මට්ටමේ ධ්‍යාන තමයි වඩලා තියෙන්නේ. ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් ඇටියට ඔය චක්කුසෝත ගාන ජීවහා කාය කියන වස්තු රූප නැති එතන මනසක් නැහැනේ ඇත්තටම අරූපී වෙනකොට මේ මනෝ විඥානය තියෙනවා නමුත් ධාතු වශයෙන් ගත්තාම මනෝ විඥාන ධාතුව තියෙනවා නමුත් හදේ වස්තු රූපය කියන එකත් එතන නැහැ ඒ ඒ සියලුම වස්තු රූපයන්ගෙන් අයින් වෙච්ච තැනක් තමයි විපාකයේ වශයෙන් හම්බෙන්නේ මොකද ඒවා එපා කියලා තමයි අර අරවට හිත තියලා වඩලා තියෙන්නේ. ඒ විදිහට තමයි හිතා ගන්න තියෙන්නේ. ස්ටැන්ලි මහත්මයා දරුවන් සර්මයි. පැහැදිලි වුණා ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජයන්ත මහත්මයා. රූප ඔබතුමා මේ සඳහන් කළ රූපාවචර බ්‍රහ්ම ලෝකය අසඤ්ඤ සත්‍ය කියන එකේ කිසිම වස්තු රූපයක් ඇති නොවන බව. එතකොට මට මේ එතන ඒකත් අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේද හිතා ගන්න පුළුවන් කියලා පොඩ්ඩක් වැඩි කරලා බොම් පින්. හොඳයි. එතනදි මෙහෙමයි. එතනදි බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දියක් ඇති වෙනවා රූප ප්‍රතිසන්දියක් කියලා කියනවා අපි. ඒක රූප ප්‍රතිසන්දියක් කියන්නේ එතනදී අර එයාට හිතන්න නාම ධර්මයන් පහල කරගන්න ශක්තියක් නැති වෙනවා. ඒ කියන්නේ එතන රූප ප්‍රතිසන්දයක් කියවට දැන් බලන්නකෝ අපිට දැන් කයක් තිබුණට මේ කයට දැනෙන දේවල් ඒ කියන්නේ උණුසුම සිසිල හරි රස්නේ ගොරෝසු ඒ වගේ දේවල් දකින්න. ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම කයට දැනෙන දේවල් තියෙනවානේ. පඨවි ධාතුව දැනෙනවා. තේජෝ ධාතුව දැනෙනවා. වායු ධාතුව ඒව දැනෙන්න නම් එයාට නාම ධර්ම ඇති වෙනවා. සංඥා වේදනා කියනවා ඇති වෙන්න ඕන. එතකොට තමයි ඒවා දැනෙන්නේ. නමුත් මේ අසඤ්ඤ තලයේදී තියෙන වැඩේ තමයි මේ වස්තු රූප නැති නිසා එයාට ඒ ద్వාරික සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පේන ඒවා මේ දකින්න ඒවා ඇහෙන ඒවා කිසියම් දෙයක් පහළ වෙන්නේ නැහැ. එතන හුදු රූපයක් පමණක්ම පවතිනවා. ඒක කර්මයෙන් ඇතිවෙච්ච රූපයක්. ඒ කර්මය ඉවුරුනාට පස්සේ මම හිතනවා කල්ප 500ක් පමණ කියලා පොතේ සඳහන් කරලා තිබුණා වගේ මතකයක් තියෙනවා. ඒ කල්ප 500 හරි ඒ කාලේ ගියාට පස්සේ නැවත වරන් වෙනත් ප්‍රතිසන්දියක් ගන්නවා අර ඊට අර අසඤ්ඤතලයට කලින් පහළ වෙච්ච සිත් පෙළට අනුරූපව වෙනත් ප්‍රතිසන්දියක් ගන්නවා. ඒ විදිහට තමයි හිතන්න වෙන්නේ. මේ අසඤ්ඤ සත්ත්ව තලය කියනකොට නිකම්ම කිසිම දෙයක් දැනෙන්නේ නැති එතන රූපයක් තියෙන හැබැයි එතන අර රූප ජීවිතේන්ද්‍රය කියන එක තියෙනවා. මොකද පවත්වාගෙන යamak තියෙනවා. ඒ විදිහට තමයි දැනට මම දැනගෙන තියෙන්නේ. ප්‍රීතිමත්ම සර්වන් සර්මයි. තේරෙනවා ජයත මහත්මයා. එතකොට ඒ අවස්ථාවට එන්න භාවනා කිරීමේ කැමැත්තෙන් එන තැනක්ද කියන එකත් පොඩ්ඩක් තේරුම් කරගන්න බොහොම පිටු. ඔව් ඇත්තටම ඔය අසඤ්ඤ සත්ත්ව තලය කියන එක සාමාන්‍යයෙන් බෞද්ධයන්ට එමත් නැත්නම් මේ බුදුදහම ඔස්සේ ඒ ඒ ප්‍රතිපදාව තුළ යන කෙනෙක් නොයන තැනක්. මොකද ඒකට දැන් ඒ විශේෂයෙන්ම දෙයක් තමයි ඒකේ අ කියන්නේ ආර්ය පුද්ගලයෝ නැති තැනක් නැති බ්‍රහ්ම ලෝකයක් තමයි ඔය අසඤ්ඤ සත්ත්‍ය කියන බ්‍රහ්ම ලෝකය. එතන ආර්ය පුද්ගලයෝ නැහැ. සෝතාපන්න කෙනෙක්, සකදාගාමි, අනාගාමි කියන ආයේ නැහැ තම එහෙම කිසිම ආර්යයන් වහන්සේ කෙනෙක් නැති තැනක් තමයි මේ අසඤ්ඤ සත්ත්‍ය කියන්නේ. ඒක එකම දේ අර කෙනෙක් භාවනා කරනවා පංචම ධානය අපි කියවනේ අර උපේක්ෂා උපේක්ෂාවත් ඒකාග්‍රතාවයක් තියෙන පංචම ධානය සිත සිත ඒ සිත දක්වා භාවනා කරලා ඊට පස්සේ එයා මේ චිත්ත චෛතසික කියන නාම ධර්මයන්ට ඒක එපා කියලා. ඒකට දැඩි අකමැත්තක් දක්වලා ඒක ප්‍රතික්ෂේප කරන ගතියකින් යුතුව තමයි එයාගේ භාවනාව වඩන්නේ ඊට පස්සේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අර මේ සිතත් චෛතසිකක් නැති ඕවගේ රූපී ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කියලා තමයි සඳහන් වෙන්නේ. මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා ඒ විදිහට තමයි තියෙන්නේ. හොඳයි තේරුම් ගන්න. ආ හොඳට තේරුණා බොහොම පින්ජාන්ත මට මයිකල් ගැරි මම හැමෝම මම හිතන්නේ තා හොඳින් සහභාගී වුණා මම හිතන්නේ අපේ සාකච්ඡාවට මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවද මම හිතන්නේ ජිනේන්ද්‍ර මහත්මිය ඔබතුමියට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද ඉතින් පූර්ණා මහත්මිය ඔව් තේරුවන් සරණයි විඥාන ධාතුව ගැන කතා කරා ජයන්ත මහත්තයා බොහොම ලස්සනට මේ එතෙන්දි විඥාන ධාතු ධාතු හයක් ගැන විස්තර වුණා ඒකේ අර මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් අතර ඇති වෙනසක් පොඩ්ඩක් පැහැදිලි කළොත් හොඳයි ඒ වගේම අර දැන් කලින් අහපු මහත්මයා ඇහුවා මේ අසඤ්ඤ තලය ගැන ඒකේ මං අහලා තියෙනවා දේශනාවල මේ අසඤ්ඤ තලයට යන්නේ ඇත්තටම මේ තිසරණ සරණ ගිය බෞද්ධයන් නෙමෙයි ඊට අම ඊට වෙනත් ආගම් වල අයත් යන්න ඉඩ තියෙනවා ඒ විභව තණ්හාව කියන මේ විභව තණ්හාවට ආසකලොත් තමයි දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හාව ත්‍රිවිධාකාරයි. එතකොට අර විභව තණ්හාවට ආසකලොත් අසඤ්ඤතලයේ වගේ කල්ප ගානක් අවශ්‍ය තියෙන තැන්වල සංඥා වේදනා නැතුව ඉපදෙනවා කියලා අහලා තියෙනවා. ඒකත් මම අහලා තියෙන එක හරිද වැරදිද කියලා දැනගන්න කැමති ජයන්ත මහත්තයාගෙන්. හොඳයි සර්වන් සර්ණයි. මම මුලින් ප්‍රශ්නේ ඉස්සෙල්ලා යමක් කියන්නම්. මෙහෙමයි එතනදී විඥාන ධාතු කිව්ව තැනදී අපි බෙදුවා කොටස් තුනකට බෙදුවානේ. එතනදී අපි කොටස් දෙකක් සඳහන් කරා. එකක් තමයි මනෝ ධාතු අනිත් එක මනෝ විඥාන ධාතු කියලා. දැන් මනෝ ධාතු කියන ටික එන්නේ ඇත්තටම අපි දැන් ඉස්සරහදී චිත්ත වීති කරනකොට තව ටිකක් මේවා පැහැදිලි වෙනවා. අපි දන්නවා දැන් ඇහැට රූපයක් ආපුවම අපි ඇහැට නෙවෙයි ඇත්තටම රූපේ ඉන්නේ හිතට. ඇහැ චක්කු ద్వාරයේ ඔස්සේ තමයි එන්නේ. එතකොට ඒ අපේ තියෙන අර භවාංගසිත බිඳිලා ඊට පස්සේ මොකද වෙන්නේ මේ මේ අරමුණ පැත්තට සිත හරවන පංචද්වාරාවල් ගැන සිත කියලා එකක් ඇති වෙනවා. එතකොට මේ පංචද්වාර ආවර්ජන සිතෙන් පස්සේ තමයි චක්කු විඥාන කියන එක ඇති වෙන්නේ. චක්කු විඥාන සිත ඇති වුණාට පස්සේ මේ අරමුණ පිළිගන්න සිතක් එනවා සම්පටිච්ඡන කියලා. සම්පටිච්ඡන සිතෙන් පසුව එනවා සම්තිරණ සිතක් කියලා ওই විදිහට තමයි මේ චිත්ත වීති යන්නේ. එතකොට ඔය පංචද්වාර ආවර්ජන සිත කියන එකත් සම්පටිච්ඡන සිත කියන එකත් දැන් මේ අරමුණේ හැටියට ওই සම්පටිච්ඡන සිත කියන එක වෙනස් වෙනවා. එකක් තියෙනවා අ හේතුක කුසල විපාකයක් හැටියට ලැබෙන සම්පටිච්ඡනයක්. ඒ කියන්නේ අරමුණ ඉෂ්ඨයි නම් ලැබෙන ඒ පිළිගන්නා සිත ඒක කුසල පැත්තේ විපාකයක් සම්පටිච්ඡන සිත. ඒ වගේම අපි අනිෂ්ඨ අරමුණක් දැක්කොත් එතන පහළ වෙනවා චක්කු විඥාණයෙන් පස්සේ සම්පටිච්චන සිතක් උපේක්ෂා සාගත ඒක අකුසල පැත්තේ. එතකොට ওই පංචද්වාරා වර්ජන සිතයි ඔය කිව්ව සම්පටිච්ඡන සිත් දෙකයි ඒ තුන එකතු කරලා කියනවා මනෝ විඤ්ඤා මනෝ ධාතු කියලා. ওই ටිකට කියනවා මනෝ ධාතු කියලා. ওই මනෝ ධාතු කියන ටික පහළ වෙන්නේ මේ පංචද්වාරය හරහා එන අරමුණු වලට පමණයි ওই සිත් පහළ වෙන්නේ. මනෝද්වාරික අරමුණු වලට ওই සිත් ඔය කිව්ව මනෝ ධාතුව කියන එක පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි ওই ටික වෙන් කරලා මනෝ ධාතුව හැටියට පෙන්වලා තියෙනවා. එතනින් ඇරෙනකොට අනිත් ඒවා දැන් මොකද චක්කු විඥාන දැන් අර විඥාන ධාතු 10 කිව්වනේ. ඒ ධාතු පහ ඇත්තටම චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, ජීවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු කිව්වහම අර පංචද්වාරයෙන් ඇතිවෙන ඒ විඥාන 10ම ඒකෙන් ආවරණය වෙනවා. අපි ද්විපංච විඥාන කියන 10ම මේ ආවරණය වෙනවා. ඊට පස්සේ ඔය පංචද්වාර ආවර්ජන සිත් වලින් ඇතිවෙන ඒ සිත් වල ඇතිවෙන තව කොටසක් තමයි මේ මනෝ ධාතු කියන පංචද්වාර ආවර්ජන සිත ඔය සම්පටිච්ඡන සිත් දෙකක් කියන එක ඇති වෙන්නේ ඒ පංචද්වාර ආවර්ජන චිත්ත වීති වල තමයි ওই ටික ඇති වෙන්නේ. එතකොට ඒකත් වෙන් කරාට පස්සේ ඊතුරු සේරම සිත් ටික මනෝ විඥාන ධාතුව හැටියට කොටස් කරලා තියෙනවා. එහෙම කරන එකෙන් මේ කාරණා ඉදිරියේදී විස්තර කරගන්න පහසු වෙනවා. ඉතින් අපි ඒ විදිහට තමයි දැනට ඒක තේරුම් කරගන්න ඕනේ. ඊළඟට අර අසඤ්ඤ තලයේ කියනකොට ඔකේ පොඩි පැටලිල්ලක් තියෙනවා. අපි දන්නවා මේ අරූපී බ්‍රහ්ම ලෝක කියලා. හුඟක් අය ඕවට අසඤ්ඤ තල කියනවා. ඉතින් ඒක නිසා තමයි ওই පැටලවිල්ල හුඟක් වෙලාවට එන්නේ. ඇත්තටම අසඤ්ඤ අසඤ්ඤ සත්ත්‍ය කියලා කියනවා අර මේ රූපී බ්‍රහ්ම ලෝක වලින් රූපේ පමණක් පහළ වෙන තැන අර ඉස්සෙල්ලා ගජනායක මහත්මයා අහපු ප්‍රශ්නයට අදාළ තැනට ඒකයි මම අසඤ්ඤ සත්ත්‍ය කියලා හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ඒකට. එතන තියෙන්නේ අර රූපේ පමණක්මයි. එතන රූපයක් තියෙනවා. හැබැයි එතන දැනීම මොනවත් නැහැ. සංඥා මොනවත් දැනෙන්නේ නැහැ එතන. දැන් ඊළඟ තැන තමයි අර අනිත් ටික ඒ මොනවද අරූපාවචර භූමි හතර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන ඔන්න ඔය හතර අරඹය භාවනා කරන කෙනෙක් ඒ කියන්නේ බෞද්ධ නොවන භාවනා කරන කෙනෙක් එතනට යන්න හේතු වෙනවා කියලා කියනවා මේ දුක්සහගත සංසාරයෙන් මිදෙන්න එතනට යනවා කියලා වෙන එකත්ය ඔය නේව සංඥා නාව සංඥා ආයතනයට කියනවා භව අග්‍රය කියලා. භවයේ කෙලවර කියලා. එහෙම කොටසක් හිතාගෙන හිටියා ඒ දවස්වල. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒවත් ස්ථාන තමයි. නමුත් එතනින් සසර කෙලවර වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ඒ ධානපව බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවල ධම්බ වෙනවා. ඒ ඒවත් අගය කරලා තියෙනවා. මොකද ඒක ඊටාත්ම විවේකී ව ඉන්න පුළුවන් ditta ධම්ම සුඛ විහරණය සඳහා ඊටාත්ම හොඳ ප්‍රතිඵල දෙන තැනක්. නමුත් ඒක නිර්වාණය නෙවෙයි. එතනට ගිහිල්ලා කියනවා මේව නෙවෙයි වැඩේ නිර්වාණය තමයි එකම දේ කියලා කියලා නිර්වාණයට හිත තබන්න කියලා කියනවා. ඉතින් ඒ විදිහට තමයි අපි හිතා ගන්න ඕනේ ඒ ඒ අරූපී ධාන වඩනවා සමහරු ඒ විභව තණ්හාව නිසා. ඒ මිසක් අසඤ්ඤ සත් අසඤ්ඤ සත්ත්‍ය කියන එක කියන්නේ අර මේක ඔක්කොම කරදරේ මේ හිතින් එන හිඳයි කියලා හිතට විරුද්ධව ධානය වැඩිවීමක් තමයි දැන් හිතට විරුද්ධව කියන්නේ හිතට ගරහා කරලා ධානය වැඩිවීම නිසා කියලා. ওই විදිහට තමයි සරලව තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. හොඳයි බොහොම පිං තේරුම් ගන්න. මම හිතන්නේ අද අපිට නියමිත කාල වේලාව ඉක්ම ගියා මම හිතන්නේ ජයත් මහත්මයා අපි කේස් අද අදට නියමිත වැඩසටහන මෙතනින් නිම කරමු නැවතත් මම හිතන්නේ ලබන සෙනසුරාදා ලංකා වේලාවෙන් හවස 7:00ට සුපුත් පරිදි අභිධර්ම සාකච්ඡා පටන් ගන්නවා ඒ අතරතුර මේ අද දිනේදී මුල් වරට සහභාගී වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ අයට ඒ අයට මම ලැබෙන සලස්සනම් මුලදී කරපු සාකච්ඡා සහ රූපසටහන් සහ ප්‍රශ්න උත්තර අපිට යම් අපිට හැකි ප්‍රමාණයෙන් අපි ඒවට යම් සාධාරණ ඉෂ්ට කරලා තියෙනවා. එකම මේ අද මේ පසුගිය දින කීපය කරපු සාකච්ඡා සම්බන්ධ කරපු රූපසටහනක් ඉදිරි දවස් කීපෙදී ලැබෙන සලස්වන්න පුළුවන්. හොඳයි එහෙමනම් මම අවසාන වශයෙන් යොමු වෙන්නම් අපේ ජයන්ත රත්නායක මහත්මයාට මේ සාකච්ඡා ඉවර කරන්නේ එකම ඔබතුමාට අනන්ත අප්‍රමාණ වාරයක් පින් දෙනවා ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටමත් මෙවැනි ඊටාම ධර්මයට මම හිතන කරන මහා උපහාරයක් අපේ ධර්මයේ පවත්වාගෙන යන්න තවදුරටත් මේ ශාසනය රැකගන්න මේ කරන ධර්ම දර සාකච්ඡා ඇත්තරම ධර්මානුකූල කර්මයේ සාකච්ඡා තව තවත් කරන්න ඔබතුමාට ආයු බල වර්ණ ඒ සියලුම දේවල් එයාගෙන් ප්‍රඥාවත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිතාසනජයත් සරවත් තමයි බොහොම පින් තුමාත්මය ඔබතුමාටත් එහෙමයි මේ කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන මේ විදිහේ කරගන්න කරගෙන යන ඊ타ත්ම හොඳ කටයුත්තක් අපිට පැය පැයකට අධික කාලයක් අපි මේ විදිහට අභිධර්ම සාකච්ඡාවක් කරන එක මම හිතනවා ඊ타ත්ම ලොකු කුසලයක්. ඒ වගේම අපේ ප්‍රඥාව වැඩෙන්න මේක හේතුවක් වෙනවා අපි හැමෝගෙම. ඉතින් අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ චිත්ත වීති කොටස් කරන්න. මම ඇත්තටම තුස මහත්මයා කෙටියෙන් දැනගන්න කැමති අපි චිත්ත චෛතසිකට කොටස් ඉවර කරාට පස්සේ අපි කෘති සංග්‍රහයත් ඉවර කරා මම හිතන්නේ අපි ඒකේ පුනරීක්ෂණයක් කරා ඉතිරි ටිකේ යම් කිසි විදිහක පොඩ්ඩක් ඒ ගැන තව ටිකක් අහලා ඒ ගැන යම් යම් ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා निराකරගෙන යන්න අපි දවසක් වෙන් කරනවද චිත්ත වීති වලට යන්න කලින් මම හිතන්නේ එහෙම හොඳයි කියලා මටත් හිතෙනවා ජයන්ත මහත්මයා. දැන් ඔබට පසුගිය සාකච්ඡා කීපෙම ටිකක් ගැඹුරු මට්ටමින් සාකච්ඡා වෙච්ච හින්දා අපි අවස්ථාවක් දෙමු අපේ කල්යාණ මිත්‍රයන්ට ලබන සතිය යම් කිසි අපහැදිලි තැන් තියෙනවා නම් ප්‍රශ්න ලියාගෙන ඇවිල්ලා අපි අද කරා වගේ මේ සාකච්ඡාවකට භාජනය කරමු කියලා මම හිතන්නේ ඒක හොඳයි. ලබන සතිය අපි වෙන් කරගමු ඒ සඳහා. ඊට පස්සේ මම හිතන්නේ අපිට චිත්ත විද්‍ය වලට යන්න පුළුවන්. ඒක තමයි. ඒකෙදී මේ තම තමන්ට තියෙන ප්‍රශ්න මේ පහුගිය අපි අර පුන්දීක්ෂණය කරාට පස්සේ කරපු පාඩම් වල කියන්නේ ඒ සාකච්ඡාවලදී යම් යම් ප්‍රශ්න තියෙනවා නම් අපි නැවත වරක් ඒ ටික සාකච්ඡා කරගෙන චිත්ත වීති වලට යන් එතකොට තව ටිකක් වචනත් හුරු වෙයි ඒව යෙදෙන්නේ කොහොමද කියලාත් බලා ගන්න පුළුවන් ඒ වගේම බලන්න අභිධර්ම මාර්ගයේ තියෙනවා මේ ප්‍රශ්න අහලා තියෙන ඔය වස්තු සම්බන්ධයෙන් ආරම්භන සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා ඒ පොත්වල ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලාත් බලන්න ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපහසුතාවයන් තියෙනවා නම් ඒ ප්‍රශ්න උනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් අනිත් දවසේ. මම එහෙම යෝජනා කරනවා ඒකට එකඟතාවයක් හෝ වෙනස් අදහසක් තියෙනවා නම් කාටත් මතු කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා නේද සුසමහන්ත? ඔව් යන්ත මහත්තයා හොඳයි මම යම්කිසි කෙනෙකුට අදහසක් තියෙනවා නම් කියන්න ඊට අමතරව යම්කිසි කෙනෙකු යෝජනාවක් එහෙම තියෙනවා නම් කියන්න පුළුවන්. හොඳයි. තේරුණා තරණයි මට පොඩි යෝජනා කරන තැන මේ චිත්ත වීති පටන් ගන්න කලින් අපිට බා ප්‍රයෝජනම හිතන්නේ මේ අර කෘති සංග්‍රහය ටිකක් කවුරුත් ඒ කෘතියන් ගැන ජාත මාත පැහැදිලි දුන්නා මේ මේ එක එක සිත්වල තියෙන කෘතියන් 14ක් ගැන හිතන්නේ මට්ටම් ගොඩක් පහසු නම් මේ කෘති සංග්‍රහය ඒ 14 ගැන හොඳට දැනගන්න පුළුවන් නම් අපිට හරි මේ චිත්ත වීති දැන් ඒක ටිකක් අද කරන් ලේසනට බලන්න ඔව් මම හිතනවා ඒක ගොඩාක් වැදගත් දෙයක් කාර්ය මහත්මයා. ඇත්තට මේ සිත්වල කෘත්‍යයන් ටික දන්නවනම් චිත්ත වීති කියනවා බොහෝම පහසු වෙනවා. ඒකින්ද විශේෂයෙන්ම ඒක බලන්න ඒකේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලාත් බලන්න අභිධර්ම මාර්ගයේ පොතේ ඒක හොඳ අදහසක් ඒක. බොහොම පිං තවත් අයට අදහසක් තියෙනවා කෙටියෙන් ඉදිරිපත් කරන කාල වේලාව බලලා. හොඳයි මම හිතන්නේ යම් වෙන අදහස් නැහැ වගේ පේන්නේ. එහෙනම් ජයන්ත මහත්මයා අපි අදට නියමිත සාකච්ඡාව මෙතන නිමා කරමු. එහෙනම් පෙරවන් සර්ණයි සිල් දරාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.